මහන්නේ මේ ශාසනයෙහි යෙදී කටයුතු කරන එහෙම නැත්නම් සංසාර බය දන්න සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් උපදවාගත යුතු ධර්ම හයක් අපිට සරුවත්ඥාන්සේ පෙන්ලා දීලා තියෙනවා කියලා දීලා තියෙනවා පාඩම් කරලා දීලා තියෙනවා මොනවද ඒ කියලා ඊට පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් ඒ හයතම සමූහෙටම කලාපෙටම පොදියටම සතත විහාරී කියලා පොදු නමක් දෙනවා උද්දේශ වශයෙන්. සතත විහාරී නිතරම භාවිත කිරීමෙන් තමයි මම උපයා ගන්න ඕනේ මේ නිකන් එක රැයකින් එක බණකින් එක සිද්ධියකින් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සතත අභ්‍යාසයෙන් කියන්න පුළුවන්. සතත සංවරයෙන් කියන්න පුළුවන්. සාතත ශික්ෂාවෙන් කියන්න පුළුවන්. ඉතින් මෙතන පාවිච්චි කරන විහාර කියන වචනේ. ඒකෙදී මේ විදිහට උද්දේශ වශයෙන් සමූහය විස්තර කරලා නිर्देश වශයෙන් එක එකක් දැන් ඉස්සර කරලා දෙනවා. චක්කුණ රූපන් දිස්වා සෝතේන සද්දන් සුත්වා ආදී වශයෙන් යම් කිසි කෙනෙකුට ඇහැට රූපයක් මුලිච්චිච්ච වෙලාවක ඒකේ නා කොහොමද මොනවද උපයාගත යුතු දේ ඒ දකින්න රූපේ නිසා නැත්නම් රූපයක් ඇහැට මුලිච්ච වීම නිසා හිතට මනාපමනාප පහළ වෙන්න දෙන්නේ නැතුව එහෙම නැත්නම් හිත අත්තකිලමතාන යෝගයට හෝ කාමසුකල්ලිකාණ්ඩයට යෝග වැඩට දෙන්නේ නැතුව උපේක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ මේ ඇහැට රූපයක් දැකුණා පෙනුණා මුලිච්චුණා මම උපේක්ෂාවෙන් කියන්නේ මනාපමනාප නැති හිතකින් එහෙම නැත්නම් ලෝභ දෝෂ ඇති නැති හිතකින් මධ්‍යම හිතකින් මම ඉන්න ඕනේ සතියෙන් සම්පජඤ්ඤයෙන් කියලා ඒක තමයි අපි ඊයේ සාකච්ඡා කරපු එකේ සාරය. ඉතින් ඒකෙම දෙවෙනි පන්තිය දෙවෙනි පාඩම තමයි අද දවසේ මාතෘකාව වශයෙන් ඉස්සරහින් තියාගත්තේ. ඉදාවුසෝ බික්ඛු සෝතේන සද්දං සොත්වා නේව සුමනෝ නෝ දුම්මනෝ උපෙක්ඛකෝච විහෙරති සතෝ සම්පජානෝ. අපි කණ්ඩ සද්දයක් ඇහෙන වෙලාවක එහෙම නැත්නම් කනට ශබ්ද තරංගයක් ඇවිල්ලා වැඩිච්ච වෙලාවක ඒක උපදවා ගත යුතු ධර්ම නැති කෙනෙක් නම් මේ ශබ්දයේ අනුව ඒකාන්තයෙන්ම එමත ශබ්ද එනකොටම මේක මංගල ශබ්දයක් මේක දුමංගල ශබ්දයක් මේක හොඳ එකක් මේක නරක එකක් මේක මට සැපක්, මේක මට කරදරයක්, මේක මට අරියාදුවක්, මේක මට සුභාශිංසනයක් කියලා අර සද්දයත් එක්කම වගේ හිත අභාවිත හිත නතු භාවයක් පෙන්නනවා මනාපමනාප දෙකට. ඉතින් ඒකේ කෙලවර තමයි අපි අත්ත කිලමතාන් යෝගේ කාමසුකල්ලි කාණ යෝගේ කියලා හිතාගන්නේ. ඇහෙන සද්දේ අනුව දැඩිශේ තමන් පෙළෙන දැඩි දුකටපත් වෙච්චි සද්දයට වෛර කරන සද්ද කරපු එක්කනට වෛර කරන හිතකට ආවොත් ඒක ආත්ම ක්‍රමතයකට හේතු වෙන නිසා තමන්ගේ ආත්මේ කලහාන්ත භාවයටපත් වෙන නිසා අත්කිලමතාන යෝගය කියලා කියනවා. ඒ වෙනුවට ඇහිඳ සද්දය සුමන සුන්දර මනාප වුණොත් ඒකේ ඇලී ගන්නවා සුඛෙහි ඇලී ගන්න නිසා සුඛල්ලි කාණු යෝගය කියලා කියනවා. ඉතින් අපි අහලා තියෙනවා නැත්තම් මේ වගේ භාවනා කරන පිරිසකින් අපේක්ෂා කරන්න පුළුවන් මේ සරුවචන් වහන්සේ බුදු වෙච්ච ගමන්ම ඉස්සල්ලාම දේශනා කරපු ඒ ධම්මචක්කපවත්තන සූත්‍රය හා පුරාවට කිව්වේ අත්තිකිලමතාන යෝගයේ කාමසුකල්ලිකාණ යෝගයේ දෙක අයින් කරන්න කියලා. ද්වේමේ භික්කවේ අන්තා න පබ්බජිතේන පබ්බජිතේන නසේවිතබ්බා. මහන්නේ පැවිද්දක විසින් භික්ෂුවක් විසින් බණ භාවනා කරන කෙනෙක් වශයෙන් සංසාර බය දන්න කෙනෙක් වශයෙන් සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන කෙනෙක් වශයෙන් මේ අන්ත දෙක ඇසුරු කරන්න එපා. සේවනය කරන්න එපා, පෝෂණය කරන්න එපා, පෝර දාන්න එපා. ඒවට මේ ආහාර දෙන්න එපා. මොනවද? අත්ති කිලමතාණු යෝගේ, කාමසුකල්ලිකාණු යෝගේ. ඒ වගේ මේ රූපයක් ඇහෙන හැම වෙලාවෙම අපි මේ වගේ සූත්‍රයක් සාකච්ඡා කරලා ඉගෙනගෙන ඒකට සාදර වෙලා සාවධානව හිටියේ නැත්නම් හැම රූපයකම මනාපමනාප දෙක තියෙනවා. හැම සද්දයකටම මනාපමනාප දෙක තියෙනවා. සද්දේ එනකොටම අපේ හිත මේ නතු වෙලා ඉවරයි. ඒක භවනා නොකරන කෙනාට පේන්නේ නැත්තේ මොකද? එයා හිත පවත්තන්න අරමුණක් දන්නේ නැහැ. සතිය කියන එක දන්නේ නැහැ. සම්පදයන්නේ දන්නේ නැහැ. ඉතින් ඒක නිසා සද්දෙට නතු වුණා නැද්ද කියන එක එයාට අදාළ නැහැ. එහෙම නැත්නම් මේ එන රූපේ බලලා මට මනාපද පහළුනේ අමනාපද පහළුනේ කියලා පොත් ලැබීමක් ගණන් ලැබීමක් ඒක නාගාව නැහැ. ඒ නිසා යාට මේ කතාව තේරෙන්නේ නැහැ. නමුත් භාවනා කරන්න ගිය කෙනාට ඒ රූප පේනකොට ඒ රූපය නිසා අර විශේෂයෙන්ම තමයි භාවනා කරමින් ඉන්න අරමුණට නැත්නම් අරමුණේ හිත පැවැත්වීමට එහෙම නැත්නම් සතිය පැවැත්වීමට කරන බාධකේ අනුව කරන හැලහැප්පීම අනුව කලකැලම්බැල්ලේ අනුව කියන්න පුළුවන් මේ දැකපු රූපෙයි අපි කතා කරපු එක හැටියට හිතට මනාපයි හිතට අමනාපයි මේ දෙක කොයි එක ආව සතිය කැඩි අපි ගත්තොත් සද්දයක් දැන්ටත් ඔය ඇහෙනවා මේ ශබ්දය ඇහෙනකොට අපි මානසිකාරකේ ඉදිලා නැත්තම් ඒ සද්දේ ආවා ගියා. නමුත් මානසිකාරකේ ඉදිලා හිටියනම් අපිට කියන්න පුළුවන් ඇහිච්ච සද්දේ මානසිකාරයට සතිය පවත්තන්න. ලාභයක්ද පාඩුවක්ද කියලා. ඒ ලාභේ පාඩුව දෙකේදිම අරමුණේ හිත පවත්තන සතිය කැඩෙනවා. අරමුණේ හිත පිටපයින්. ඉතින් අපිට මනාපමනාව දෙක පහළුණයි කියලා කියන්නේ ආයේ හොදලා ගන්න දෙයක් ඇත්ත නැහැ. ඒතකොට සතිය කැඩිලා. ඉතින් මේක දැකලා නැත්නම් මේ කාට සිද්ධ වෙන දෙයක්. මේ දේ දැනගෙන කවදා හෝ මම ඒ එන රූපෙට ඒ එන ශබ්දෙට කියන්නේ කවදාකවත් අපේක්ෂා කරමු නැති මේ ගමනක් කරනකොට හම්බෙච්ච රූපයක්. එතන මේ ශබ්දයක් නිසා අර මගේ තිබුණු චිත්ත වීදිය පවත්තක්නගේ චිත්ත වීදිය මේ අහම්බෙන් දැකපු රූපෙට මේ ආන්දෙන් දක්ව සද්දෙට මනාපමනාප විනිශ්චය කරන්න යෑම නිසා මගේ මේ යන ගමන බාධායි. මම කරගෙන යන මනස්කාට බාධායි. ඉතින් ඒක හොඳට පැහැදිලි යෝගාවචරකේ පැත්තෙන් බලනකොට අපි හිතමු මේ වගේ ඉඳගෙන භාවනා කරන අවස්ථාවක් මේ අපි ශාලාවේ කරන එකක් වගේ නැත්නම් සක්මන් කර කර ඉන්න වෙලාවේදී එන සද්දයක්. එතකොට මේ සද්දි බලන්න අපි මේ සක්මනට බහින්නේ. මොන්ට පරියන්කේට යන්නේ. ඒ විතරක් නෙවෙයි සක්මන්ට යනකොට හිත පැවැත්තිය අරමුණ හිත පැවැත්තිය යුතු අරමුණ සතිය පිහිට පිහිටවා ගත යුතු අරමුණ ඒ යෝගාවචර සහතිකයක් වෙන්න ඕනේ. යා දැනගෙන තියෙන්න ඕනේ මේ සක්මන්ට යන්නේ මේ විනෝද චාරිකාවකට නෙවෙයි සක්මන්ට ගියාට පස්සේ කොහෙද සතිය පිහිටවන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා තමන් ගමන් කරන ඉරියව්වේ සතිය පිහිටවනවා. එහෙම නැත්නම් වම දකුණ කියලා পায় පොළවේ හැපෙන හැපි සතිය පිහිටවනවා. ආන්න මේ වැඩේ දැන් කරගෙන යනකොටයි අපි මේ දවසේ මාතුකාට ගත්ත පාඩය විචිත්‍රව පෙන්ලා දෙන්න අවස්ථාවක් හම්බෙන්නේ. එතකොට මේ කඹේ ඇවිදින්න වගේ නැත්තම් තනිපේ රෝච් කෝච්චි පිල්ලක ඇවිදින්න වගේ වමේ දකුණ හිත පවත්තරන එකනට කනට සද්දයක් ඇහෙනවා. එතකොට ඒ කණ්ඩ සද්දය ඇහෙනකොට ඒ යෝගාවචරයට සුතමේ ඥානෙ තියෙනවා නම් එහෙම නැත්නම් ඒ යෝගාවචරයට අසුවිරු ඥාන තියෙනවා නම් එයාට තේරුම් කළ දෙන්න පුළුවන් දැන් මෙතුවක් කල් මේ ශබ්දේ බාධා කරන්නට පටන් ගන්න තාක්කල් හිත තිබ්බේ පයි හිත තිබුණේ කයි අපි ඒකට කියනවා කාය විඥානය කියලා. එතකොට මේ කාය විඥානයේ හිත පවත්තලා මේ වම මේ දකුණ මේ ඇවිදිනවා මේ ඉඳගෙන ඉන්නවා ආදි වශයෙන් බලාගෙන ඉන්නකොට ශබ්ද තරංගයක් ඇවිල්ලා කනට වදිනවත් එක්කම අර සෝත විඥාය කාය විඥාණය සෝත විඥානයක් වඩටපත් වෙනවා. ඒ හොඳ දක්ෂ යෝගාවචරයට තේරෙනවා භාවනාදීත් අල්ලන්න පුළුවන් ඒ විදිහට ශබ්දෙට හිත යනවත් එක්කම අර පයේ දැනීම නැතිලා යනවා. දෙකම කරන්න බෑ. මේ විඥාණයට පුළුවන් එක වැඩයි කරන්න. පයේ තියෙනවා නම් පයේ. කණේ තියෙනවා නම් කණේ. ඒතර පයට දැනීම දෙන්නේ පයේ තියෙන ඔපේට දැනීම දෙන්නේ පොළොවත් එක්ක ගැටලා. පඨවි ධාතුවත් එක්ක ගැටලා. ඒකට අපි දන්නවා පොළොවේ තියෙන තද ගතිය, මෙලෙක් ගතිය, සුමුදු ගතිය, ගොරෝසු ගතිය නිසා පය තියෙනකොට මේ දැන්න දැනීම. ඒක කාට හරි විස්තර කරලා දෙන්න පුළුවන් නම් සද්දෙන්ද ඉස්සෙල්ලා මම මෙහෙම ඇවිද්දා. ඇවිදිනකොට මට පළේ පොයේ පය තිනකොට මෙන්න මේ මේ විදිහට මට තද ගති, මෙලෙක් ගති, ගොරෝසු ගති, සියුම් ගති වැටුණයි කියලා. ඒක ඒ කමට අංශුද්ධ කිරීමේ උත්කෘෂ්ඨම අවස්ථාව. ඒ එහෙම ඉන්නකොට ඔන්න සද්දයක් ආවා. ඒක සද්දයක් එනවත් එක්කම අර කාය විඥානයේ තිබුණ හිත නෑ කායේ හිතිබුණ හිත ඒකට අපි කාය විඥානය කියනවා ඒක පාට සෝත විඥානේ බවටපත් වෙනවා. ඒ පත්වීමේදී යෝගාවචරය ද සූරජෙක් කෙනෙක් නම් උපදවා ගත යුතු ධර්ම උපදවා ගත්ත කෙනෙක් නම් තේරෙනවා මින් එහාට මට දැන් පයි විස්තර බලන්න බෑ මොකද මගේ හිත දැන් ශබ්දේ තියෙන්නේ ඒක නිසා ශබ්දේ එක්ක මනාප විශ්ින් පිළිගන්නවා ඒක නැත්නම් අමනාප වශයෙන් පිළිගන්නවා ආන්න ඒ தත්වෙට ගිය වෙලාවේ මේ කාරණා දෙක තුනක් සිද්ධ වෙනවා. සත්‍ය කැඩෙනවා. නැත්නම් මේ පයේ තිබුණ සත්‍ය කැඩෙනවා. මනාපමනාප පහළ වෙච්ච ගම මෙතෙක් නෝපන් කෙලස් පහට ගන්න වීදියක් පටන් ගන්නවා. නෝපන් අකුසල් ආශයක් උපදින්න පටන් ගන්නවා. අන්නේ වේලාවේදී යෝගාවචරයා උපදවා ගත යුතු ධර්ම සහිත කෙනෙක් නැත්නම් උපදවා ගත යුතු ධර්ම නැතුව උපදවා ගත යුතු ධර්ම වඩා ගන්න හදන කෙනෙක් නම් සතත අභ්‍යාසයක දැනගන්න ඕනේ කවදාකවත් මට මුළු පැයෙම පයේ හිත පවත්වන්න බෑ. කවදාකවත් මට මුළු පැයෙම ශබ්ද බාධා නැතුව පවත්වන්න බෑ. ඒ නිසා ශබ්ද බාධා එනකොට කොච්චර මට වෙලා යනවද පයේ තිබුණ හිත කනට යන්න. ඇවිදින්නෙක්ව ඉති මම අසන්නෙක් පාටපත් වෙලා කොච්චර වෙලා යනවද මට තේරුම් ගන්න කියන එක ප්‍රමාද අප්‍රමාද කියන වචෙන් වැටෙනවා. මුඟ දිනකොට ආධුනිකයන්ද ශබ්දෙට හිත ගිහිල්ලා ගොඩාක් වෙලා ඒ වෙලා ගතිය වඩ වඩාත් වැඩි වෙනවා. ඒ ශබ්දේ මනාප හෝ අමනාපන. ඒ ශබ්දේ මනාපමනාප දෙක නැති මධ්‍යස්ත දෙයක් නම් එච්චර මනා එච්චරම ස්පීඩ් පැහැර ගන්න නැත්නම් යෝගාවචරයට නැවත পায়ට හිත ගන්න තියෙන්නේ වැඩි. නමුත් මේ පයේ තිබුණු විඥාණය දැනීම පයේ ඔපේ ක්‍රියාත්මක වෙච්ච විඥාණය කනට යනවා වගේම ඇහැට යන්නත් පුළුවන්. නාසයට යන්නත් පුළුවන්. දිවට යන්නත් පුළුවන්. හිතට යන්නත් පුළුවන්. ඒ නිසා මේ විඥානයේ අවධානය උදුරගන්න සක්මන් කරනකොට ඇහැ නිතරම ලස්සන ලස්සන රූප ගැන අපේක්ෂාවක් තියෙනවා. වෙච්ච ගමන් විඥාණයට කියන ඔතන හරි කම්මැලි. ඕක ඒකාකාරී. ඕක මහා පාළුයි. බලපන් මේ ලස්සන රූපේ. මේක බලමුකෝ. කියනකොට ඊට පස්සේ සද්ද කියනවා කණෙන්. එච්චරම ලස්සන නෑ. ඕ මටත් තියෙනවා. එක්කම නාප නැත්තම් අමනාප සද්දයක්. ඉතින් ඕකේ එකම එකම වම වම දකුණ දකුණ කිය කියනවට වැඩිය නරකද සද්ද ඇහුවොත්. එහෙම නැත්තම් ගඳ රස කයේ අනිකුත් පහස හිතවිලි එනවා. ඉතින් ඒක නිසා මේ කයේ සක්මනේ කාය ප්‍රසාදයේ තිබුණ හිත ඇහැට පනින්න පුළුවන් කනට පනින්න පුළුවන් නාසයට දිවට කයට හිතට ඕනම තැනකට පනින්න පුළුවන්. අන්නේ පනින්න පුළුවන් අවස්ථාවේ විඥාණය පනිනවනම් පනින්නේ ගොඩක්ම කෙලස් තියෙන තැනට තමයි. ඒක තමයි සංස්කාරවල වැඩි. සංකාරපච්චය විඥාණං විඥාණය කරා පැමිණෙන තොරතුරු හය ආකාරයි. ඇහෙන් එනවා රූප රූප, කනෙන් එනවා ශබ්ද රූප, නාසයෙන් එනවා ගන්ධ රූප, දිවෙන් එනවා රස රූප, කයෙන් එනවා පොට්ටබ්බ රූප මේ ඇවිදිමින් ඉන්නේක හෝ නැත්නම් උලන් වදිනකොට, කය හොල්ලනකොට එනකොට අනිකුත් කයෙන් ඇති වෙන පොට්ටබ්බ රූප. ඊට පස්සේ හිතෙන් එන ඒ ධම්ම රූප අන්නේ හයේ දැන් අපි හිත කැඩෙලා නැති තාක්කල් තියෙන්නේ පොට්ටබ්බේ. පය පොළවේ හැප්පෙනකොට දැනෙන දේ. එතනින් යම් ආකාරයකින් අසත්‍යමත් වෙලා යම් ආකාරයෙන් අසම්පජානව කටයුතු කෙරුවොත් හිත පැන්නොත් මනින්නේ වැඩිම කෙලස් තියෙන තැනට. ඒක තමයි හිතේ හැටි මිටි තැනින් වතුර බැසියේ. ඉතින් යම් වෙලාවක සද්දයකට ගියා නම් රූපයකට වැඩිය ගඳකට වැඩිය රසකට වැඩිය පහසකට වැඩිය හිතවිල්ලකට වැඩිය සද්දෙන් කෙලස් වැగిරෙනවා නම් වඩාම මනාපව වඩාම මනාපනම් තමයි කයේ තිබුණ හිත පයේ තිබුණ හිත සද්දේ පයින්. ඒක නිසා සද්දකට හිත ගියා නම් ඒක හොඳටම තරහ ගිහිල්ලා නැත්නම් හොඳටම මනාප වෙලා අන්නේ කෙලෙස් සෝජාව වැඩි නම් මනාපෝ අමනාපේ ආපහු එන්න ගන්න වෙලා වැඩි මෝහේ වැඩි කෙලෙස් වැඩි ඒ නිසා එයා දන්නෙත් නැහැ දැන් මම සැපවැත්තිය යුත්තේ හිත පයේ දැන් හිත පිට ගිහිලා කියනවා දැනගන්න බෑ හිත ඒ තරම් සම්මෝහයකටපත් වෙනවා අන්ජමන්ද වෙනවා අන්නේ අන්දමන්ද වීමට මනාපමන අවදයක බලපානවා යම් මේකින් ඇහිච්ච සද්දේ එච්චරම සිත් පැහැර ගන්න නැත්තම් ඒ යෝගාවචරයට මතක් වෙන්න ඉඩ තියෙනවා. අඩේ මම ආවේ මේ ලක්මන් කරන්න මේ මේ ආවේ මේ සද්ද අහන්න නෙවෙයිනේ. මේ සද්ද ආපු වෙලාවෙ ඉඳලා මගේ හිත දැන් තියෙන්නේ මනාපයක්නේ. එබැවින් අමනාපයක්නේ. නමුත් මට ඒව අල්ලපන ලස්සේ මට ඕන යන්න පුළුවන් නැවත පයට කියලා එච්චරම තද බල කාම ආශාවක් කෙලස් ප්‍රවාහයක් නැත්තම් නැවත পায়ට ගන්න හිත පුළුවන්කම තියෙනවා. නමුත් බලපු සද්ද අහපු සද්දේ කෙලෙස් සෝජා වැඩන හොඳ මනාපදයක් නම් වමනාපදයක් නම් හිතේ ඒකත් බැඳී ගත්තාම අපිට සක්මනක් දමලා ගහලා gedere යන්න හිතෙන් ඉඳ තියෙනවා මේක හරියන්නේ මේ සද්දත් එක්ක කරන්න බෑ කියලා නැවත පයට හිත තියාන්න කරන මේ සරල ප්‍රයත්නයේ අතල්ලා දාලා හිතමනාප කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇහිච්ච සද්ද දිහාවට ගිහිල්ලා ඒක අහන්නත් ඉඩ තියෙනවා මේ භාවනා කරන බව මතක නැතුව. අන්න ඒ වගේ තත්වයකදී යෝගාවචරයට සද්ද නිසා ගොඩක් කනගාටුවක් වෙන්න ඉඩ තියෙනවා. සද්ද නිසා එක්කෝ පරියන්කේ සක්මණේ නැගිටලා යනවා යා. ද්වේෂී සද්දයක් ආවොත් ඒ. එහෙම නැත්නම් මනාව සද්දයක් ආවොත් භාවනා නතර කරලා ඒක දිහාට යන්දිත් වෙනවා. ආන්නේ වෙලාවේදී ඇති වෙන මේ මේ හිත කලකොල භාවයේ නිසා එයා නැවත পায়ට හිත ගන්න තියෙන අවස්ථාව බොහෝම අඩුයි. හරියටම උපදේශ ලැබිලා කමඨාන සුද්ධ වෙලා ගියේ නැත්තම්. කමඨාන සුද්ධ වෙලා ගියොත් අපි කියන උපාදීය තබ්බ ධම්ම උපදවාගත යුතු ධර්ම ටිකක් තියෙනවා නම් එයා මේ සද්දයකට රූපයකට හිත යන වෙලාවේ පුළුවන් තරම් බලනවා හිත පිට යන එක නම් හැබැයි මට කොච්චර ඉක්මනට නැවත හිතපු අරමුණට එන්න පුළුවන්ද කියලා අන්නේ සලකා බැලීම තමයි මේ බයලජ්‍ය දෙකේ ඊ타ත්ම සියුම් ඊ타ත්ම අඩිය තියෙන දේ. මට නික්ලේශී අරමුණක් තියෙනවා වම දකුණ. ඒකෙදි මගේ හිත දැන් කෙලෙසකට ගිහිලා. එක්ක මනාප වෙලා එක්ක වමනාප වෙලා සද්දයක් ඇහිලා. ඉතින් මේ කෙලෙස් පිළිබඳව බයක් ඇති වෙලා මේ කෙලෙස් පිළිබඳව ලැජ්ජාවක් ඇති වෙලා නැවත මේ පිරිසිදු අරමුණට එනවයි කියන එක අපි ළඟ පැදිලා තියෙන දැනිලා තියෙන මේ බයලජ්ජ දෙක අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අභ්‍යාසයෙන්මයි හැදේ. බයලජ්ජ දෙක කියන එක ඉන්ජෙක්ෂන් එකකින් දෙන්න බෑ. ඔපරේෂන් එකක් කරලා දෙන්න බෑ. ගහලා බැනලා දෙන්නත් බෑ. සංසාර බයම තේරෙන්න. කෙලෙස් පිළිබඳව බය ලැජ්ජාව දෙක එන්න ඕනේ. ඉතින් අද ඇත්තටම ලෝකේ ශීඝ්‍රයෙන් දුර්වල වෙන දේ තමයි පවට ප්‍රති බය සහ ලැජ්ජාව. ඒ මොකද හේතුව මේ තාක්ෂණය නිසා අපි මේ රස එහෙම නැත්නම් ආස්වාදය හොයාගෙන යනවා. මේක සාධාරණවත් අසාධාරණවත් ලැජ්ජ සහිත දෙයක් වුණත් නැති දෙයක් වුණත් බයලජ්‍ය දෙක නැති වෙන නිසා තමා තුලින්ම පහළ වේ යුතු මේ බයලජ්‍යාව එතන පහළ වෙයිද නැද්ද කියන එක මොනම විදියකින්වත් කල්ැතුව කියන්න බෑ. පිට කෙනෙකුට තියා Tamandවත් බෑ. නමුත් මේ බයලජ්‍ය දෙක නැත්තම් දැන් මං ඉන්නේ නුහුරු තැනක මං ඉන්නේ බය අනතුරුදායක තැනක ඒ නිසා මං එතන ඉඳලා මම මේ අනතුරු නැත්තන්ට යන්න ඕනේ කියලා නැවත අනතුරු නැත්තන්ට යෑමේ කිසිම හැකියාවක් එන්නේ මේ පවට බය සහ පවට ලැජ්ජාව නැත්තම්. ඉතින් ඒක මේ පවට බය සහ ලැජ්ජාව කියන එක සමහර විද්‍යානුකූල පරීක්ෂණ කරන අත්‍ය කියනවා ඒක උප්පත්තියෙම එන එකක් කියලා. ඒකේ ඥානගතවම එන එකක්. සමහරු බයලජ්ජා සහිතයි සමහරු නැහැ. ඒ බයලජ්ජා නැති කිනාට බයලජ්ජාව දෙන්න බෑ. මේ වැඩමුළුවකට සම්බන්ධ කරලා නැත්නම් ඒක වෙන දොස් කියලා නැත්නම් ගහලා කරන්න පුළුවන් ද කියන එක 50ට 50ට ඉట్లా තියෙනවා. දැන් ලංකාව වගේ නැත්නම් අපි බෞද්ධත්ව කියනවා මේක කර්මයෙන්ම හැදිච්ච දෙයක් කියලා. Taman ඉස්සරව ආත්මවල පුරුදු කරපු හැටියට තමයි නරකින් වැළකීලා හොඳ තැනට එන්න බයලජනතිකවට ඇතිලා තියෙන්නේ. මේ දෙක කොහම වුණත් සතිය සම්පජඤ්ඤේ නැති කෙනාට මේක උරගා බලන්නවත් බෑ. මේ නික්ලේශී අරමුණක් තියෙනවා කෙලෙස් සහිත අරමුණක් තියෙනවා මේ දෙකට හිතපත් වෙච්චාම උපදවා ගත යුතු ධර්ම ඇති කෙනා නම් විචිතය ගැන කලබල වෙන්නේ වහාම හැකි ඉක්මනට ප්‍රමාණ වී අප්‍රමාදීව තමන්ගේ නික්ලේශී අරමුණට එන්න හදනවා කෙනෙකුට එන්න බැරි වෙනවා නම් බැරි වෙන්නේ අර සතිය කඩන්න හේතු වෙච්ච අරමුණට තියෙන එක්කමනාප එක්කමනාප. මනාපමනාප දෙක ඒ වෙලාවේදී කෙලෙස් ඇති කරන්නේ නැහැ. අකුසල කරන්නේත් නැහැ. ඒක අනුසේ වශයෙන් තියෙනවා මේ ආහන සද්දෙට මම රාගානුසේ තියෙනවා එහෙනම් මේක ඇහිවා හොඳයි කියන අදහස තියෙනවා. දෝසානුසේ තියෙනවනම් අනේ මේක ඉක්මනට නැති වේවා කියලා අනුශී යතින් වැඩ කරනවා. ඉතින් යෝගාවචරයට දැන් අරමුණෙන් පිටපැන්න කියන එක කතාවක්. රාගානුසයතාවත් මනාපය ඇති වෙනවා. දෝසානුසයතාවත් අමනාපය ඇති වෙනවා. මෙන්න මේ කාරණා ටික සිද්ධ වෙද්දිම අනුන්ගේ එකක් වගේ බලහන් ඉන්න පුළුවන් නම් ඉතින් කියන්න පුළුවන් ආර්ය தත්තරපත් වෙලයි කියලා. මගේ ඊට සද්දෙට පැන්නා පැනපු සමට මනාපය ආවා මට අමනාපය ආවා ඕනේ නම් මට නැවත මගේ මූල කර්මස්ථානෙට. අපි මෙතෙන්දි ගත්තේ සක්මන් භාවනාවට යන්න පුළුවන්ද කියලා. අන්න ඒ වගේ தත්වෙට ගියා නම් අපි කියනවා භාවිත මනසක් ඇති උපදවා ගතියට ධර්ම උපදවාගෙන තියෙන සතත විහාරී. නිටතරම එළඹ සිටි සිහියෙන් ගත කරන කෙනෙක් කියලා. ඉතින් මේක ඇත්තටම ලොකු අභ්‍යාසයක්. යෝගාවචරේකට බරපතල අභ්‍යාසයක්. හැබැයි පළවෙනි දවසේ මේක දැකගත්ත දවසේ යෝගාචර විශාල පිමක් පයින්. ඒ පළවෙනි බිම පණින්න ඇබැග්ගයක්ම වෙන්න ඕන. අනතුරක්ම වෙන්න ඕන. අදිශ්‍ය සද්දයක් වෙලා කරදර කරන්න ඕනේ. ඒතර පුරුදු පරිදි ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. එක්ක මනාප වෙනවා, කොමනාප වෙනවා. කොහින්දද මෙලින්ද ආපු කිනවත් මම්මුලා වෙනවා, දිශාමාරු වෙනවා. එතනින් ඉඳදී කල්පනා කළා මට දැන් වෙලා තියෙන්නේ මේ. සක්මන පැත්තට තියෙදි වෙන්න සද්දයක් ඇවිල්ලා මෙන්න මේ සද්දෙට මට අමනාපයක් පහළ නැත්නම් මනාපයක් පහළ කියලා මේ දැකීම සදාචාරවාදියාට කරන්න බෑ. සදාචාරවාදියා නිතරම පශ්චාත්තාප වෙන ඕ බලන්නකො මගේ හිත මනාපයාව මයිට අමනාපයාව කියලා එයාට එහෙම නෙවෙයි පේන්නේ. සදාචාරවාදයේ හිතනවා මේ සද්ද කරන මිනිහ මරන්න ඕනේ කියලා. එක්ක මේ ශබ්ද ගන්න මනුස්සයාට සම්මානයක් දෙන්න ඕනේ කියලා. එයාට දන්නේ මේ පිටපොට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ නිසා එයා පුළුවන් තරම් අර බාහිරයට හිත ගිහිල්ලා සද්දයත් එක්ක දිගටම නඩු කතා කරනවා, විනිශ්චය කරනවා, හිත පීඩා ගන්නවා. ඒකට කියන අභිජ්ජාත විහෙසාජ චිත්ත චිත්තමසූපහඤ්ඤති. ඒකට දැඩි ලෝභයක් ඇති වෙනවා. එහෙම නැත්නම් තරහෙන් විහෙසටපත් වෙනවා. හිත හිත ගොඩ දාපු මාළුවෙක් වගේ සැලෙනවා. මේ භාවනා කරගෙන ඉන්න ගිය කෙනාට සද්ද නිසා අභිජ්ජාව විහෙසාව කියන විදිහට <clears throat> කො දැඩි ලෝභය හෝ දැඩි තරහව ඇති වෙලා ඉතින් හිත සැලෙන්න ගන්නවා මේ සද්ද නිසා. නමුත් යම් කිසි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයිලා හිතලා මම මේ කියන්නේ මේ වෙලාවේ සතිය පිහිටවන්න පුළුවන්. මම ඉන්ඩෝනේ නම් මූල කර්මස්ථානේ වම දකුණ. දැන් ඉන්නේ සද්දක. ඒ විතරනේ සද්දේ දැන් විහෙසටපත් වෙච්ච හිතක ඉන්නේ. එක්ක සද්දේට මනාප වැඩිකම නිසා, එක්ක සද්දේ අමනාප වැඩිකම නිසා කියලා මෙන්න මේ தත්ත්වය දැනගෙන කොරස් කටේවත් අස්දා ගන්නවට හිත කලකොල කරගන්න නැතුව ඒක විතිබිච්චාවයි මම කරන්න ඕනේ බයලජ්ජ ඇති කෙනෙක් වශයෙන් පුළුවන් ඉක්මනට මං අද හිතපු අරමුණට යන්න ඕනේ කියන කතාව පළවෙනි වතාවට යම් කෙනෙක් ඒ ලේ පිටම ඒ ඒ කෙලෙස් කුජ දාද්දිම ඒ අනතුරුදායක தත්වෙදීම තේරුම් ගන්න පුළුවන් නම් මං කියනවා භාවනා ජීවිතයේ විපස්සනා ජීවිතේ කෙල්ලෙක් ලොකු වුණා වාගේ කියලා. වැඩි වියපත් වුණා වාගේ. ලිංගික පරිණතියක් වාගේ. ඉතින් මේක පටවන්න අමාරුයි. මේක කළ යුතුම කරපම්ම කියලා කියන්න තමාරුයි. නමුත් මේක උපදවාගත යුතු දෙයක්. ඒක කරපු කෙනෙකුට ඇර නැත්නම් මේකේ තියෙන ಗುಣ දන්න කෙනෙකුට ඇර එහෙම නැත්නම් මේ ශාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේගේ කෙනෙකුට ඇර තව කෙනෙකුගෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ. මෙන්න මේකයි කල යුත්තේ උපදවා ගන්න ඕනේ මේකටයි මහාන උනේ මේකටයි පැවිදි උනේ මේකටයි සතිය පිහිටෙව්වේ මේකටයි මේ කරදරේ බාධකේ සාධකේ කරගන්නේ මෙතනින් තමයි අපි එක්කෝ පව් උපදවන පැත්ත එහෙම නැත්නම් පව් ගෙවම් කරන පැත්තට යන්නේ කියන මේ කාරණාව ෂුම් කිසිම ලෙසකින් කියන්න බෑ මේක ලේසි පහසු වැඩක් කියලා. මේක සීල ශික්ෂාවක් නෙවෙයි. මේක සමාධි ශික්ෂාවක් නෙවෙයි. මේක ප්‍රඥා ශික්ෂාවට වැඩේ. ඉතින් කවදා හෝ මේ අපහසුතාවයේ හරහා නැත්නම් මේ අභ්‍යාසයේ හරහා නැත්නම් විශේෂ පුණුව හරහා යන්නේ නැතුව අපිට මේ විෂම ලෝකේ කවදාකවත් සමහිත පාත්තන්න බෑ. අපි එතකන් හිතන්නේ ලෝකේ සම වෙන්නේ මේකේ. ලෝකේ සම වුණොත් විතරයි මට සමාන සමහිත පාත්තන්න පුළුවන් කියලා. එයා ඉතින් Taman සෙරපු දෙයක් දාගන්න වෙනකොට ලෝකේ මට්ටම් කරන්න හදනවා. ලෝකෙට හංගෙලන්න හදනවා. අද ඉන්න ලෝකේ ඉන්නා තාක් සදාචාරවාදියෝ මේ Tamange හිත ඇඳිල්ල පැත්තක තියේදී ලෝකෙ මට්ටම් කරන්න හදනවා. ලෝකේ සමතුලිත කරන්න හදනවා. ලෝකෙට කියනවා මම භාවනා කරන්නේ මෙහෙම මෙහෙම වෙන්න ඕනේ කියලා. අන්න ඒ තාක්කල් එයා 16 කියලා කියන්න බලනවා. එයා වාල්ලෙක් කියලා කියනවා. බද්දලෙක් කියලා කියන්න බලනවා. නමුත් ඒක ශබ්ද මොනවා ආවත් මට අභ්‍යාසයක් තියෙනවා. මේකට මනාපමනාප පහල කරගන්න වෙනුවට ඒක උපේක්ෂාවට දාලා මෙතෙක් වඩන ලද අරමුණට කොච්චර ඉක්මනට යන්න පුළුවන්ද මෙතෙක් වඩන ලද සතියට කොච්චර ඉක්මනට යන්න පුළුවන්ද කොච්චර සම්පජාඤ්ඤයට යන්න පුළුවන්ද කියලා බැලුවොත් හරි බුදුමාකාර සුවිශේෂත්වයක් තියෙනවා ඒ සද්දේ ඉඳද්දිම සද්දේ පෙලෙද්දිම විහෙසද තියෙද්දිම මේ ඇවිදින බව දැනගන්න පුළුවන් ගතිය කාටවත් වළක්වන්න බෑ මම ඉන්නේ ඇවිදිමින් මට මම දකුණ වැටෙනවා ඒ දිගට වැටෙන්නේ නැතුනට යන්න පුළුවන් කියන අර නැවත නික්ලිෂී තැනට එන්න පුළුවන්කම අපිට තියෙන මානව අයිතිවාසිකම මොනම සද්දයකටවත් බෑ මට නැවත අරමුණට එන්න බැරි තරම් පීඩාවක් කරන්න මගේ හිතෙන් ඒකට ද්වේෂ කරේ නැත්තම් මගේ හිතෙන් ඒකට ප්‍රේම කරේ නැත්තම් ඒ නිසා මේ උපදවා ගත යුතු ධර්මය අම්මල තාත්තල දරුවන්ට කවදාකවත් කියලා දෙන්නේ. කියලා දෙන්න අම්මල තාත්තලා දන්නේ නැහැ. පන්ති කාමරේ ඉන්න ගුරුවරයෙක්ගෙන් කවම කවදාකවත් කියලා දෙන්න පුළුවන් ලැබෙයි කියලා දන්නේ මොකද ගුරුවරයා දන්නේ. රජ කෙනෙක් රටවැසියට කියලා දෙන්නේ කියලා හිතන්න බෑ මොකද රජුරෝ දන්නේ. ඒක සරුවචනාංශේ ධර්ම රාජය. උන්වහන්සේ ඔච්චර අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක පුංචි හත් අවුරුදු රාහුල පුංචි ආමතුගොත් බලාපොරොත්තු ඒක මේ මාළුකේ පුත්‍රය වගේ තාම වයසට ගිහිල්ලා පැවිදිච්ච නාකේ ආමතුගොත් බලාපොරොත්තු ඒ මොකද මේකේ වයස බලපාන ප්‍රශ්නයක් නැහැ. Taman ඉන්නේ සද්දකට මත් වෙලා. ඒ සද්දේක හරි මනාපයි. එහෙම නැත්නම් අමනාපයි. ඒකෙන් ඔක්කොම රොස් වෙලා හිත පරොස් වෙලා. එහෙම නැත්නම් හිත ආශ වෙලා තියෙදි අන්නේ ඉඳද්දී Taman කරමින් ඉන්න භාවනාවට ඉඳගෙන ඉන්නවා නම් ඉඳගෙන ඉන්නේ ඉතිවට නැත්නම් ආනපාන. සක්මන් කරනවා නම් මේ ඇවිදිමින් ඉන්න ඉරියව්වට හෝ වම දකුණට එක චිත්තක්ෂණයක් එක වතාවක් දැක දැක දැන දැන යන්න පුළුවන්කම දැක්කනම් මේ යෝගාවචරයට තියෙන මේක බුදුන් දීපු එකක් නෙවෙයි නමුත් බුදුහාමර අපිට දීලා තියෙනවා අභියෝගයක් පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නපන් කියලා. සාරිපුත්තු සාංශය අපිට ඒක ඉස්මතු කරලා පෙන්නනවා කළු පිළිමැදලා පෙන්න ඔන්න උපදවාගත යුතු දෙය. ඉතින් මෙතින්දී හරි ලක්ෂණ සංසිද්ධියක් එහෙම නැත්නම් සාධකයක් අපිට හම්බ වෙනවා ඔය මාළුකපුත්තු ස්වාමීන් වහන්සේ ਸਰවඥාන්සේ ළඟට ගියාම ඇති වෙන දෙබසිතේක මාළුකපුත්තු සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා සංයුතනිකායේ සලායතන වර්ගයේ මේ මාළුකපුත්තු ස්වාමීන් කියන උගාක් වයසේ කියලා පැවිදිච්ච හාමුදුරු කෙනෙක්. හැබැයි ඉතින් බොහොම සංසාර දුක දැනලා තියෙන නිසා බුදුරජාණන් ළඟට ගිහිල්ලා අවතරයි ස්වාමීන් වහන්සේ මම මේව පැවිදුණා මට දැන් අපමත්තෝ ඌපකට්ටෝ කියලා අප්‍රමාදීව එකලාව පැත්ත කළ භාවනා කරන්න ඕනේ. මට රහත් මාර්ගය දක්වා භාවනා කරන්න පුළුවන් කමට හනක් දෙන්න මං ආයේ ඉන්නේ මං යනවා විවේක වෙන්නේ කියලා. ඉතින් ඒකේ කාලේ තිබිච්ච දැන් කාලෙත් තියෙන එක චාරිත්‍රයක් මට එක එක සැරේ කියලා දෙන්න මේ ටික මම ගිහිල්ලා මම මේ භාවනා කරගෙන මගේ પરමාර්ථ සාක්ෂාත් කරගන්නවා. ඉතින් බුදුරජාණන් ශ්‍රී කමඨහන් දෙනව වෙනකොට බයින්. උඹ නාකිය ඇවිල්ලි වෙලා මේ උඹට කියලා වෙනම කමට අහන් ඉන්නවා ඒක දීලා තියෙන එකක් ගනින්කෝ උඹ ඔහොම කියනවා නම් ඉලන්දාරි පොඩි මොනවා කියයිද කියලා නිකන් ආඩම්බර කරනවා වගේ දෙන්නේ නැහැ ඉතින් මොනවා කරනද මාළුගේ පුත්තු සාන්තර ඉල්ලගන්නයි උදුරගන්නයි කරපණ ඉන්නකොට කියනවා හොඳයි මේ මං අහන ප්‍රශ්න උත්තර ටිකක් තියෙන එකට උත්තර දීපන් කියලා මේ සද්ද ගැන කියනවනම් තියෙනවා යම් කණෙන් ඇසිය යුතු සද්දයක් තියෙනවා කවදාවත් අහලත් නැහැ දැන් අහමිනුත් නැහැ ඇහෙන්නෙත් නැහැ දැන් ඉස්සරහට ඇහෙන්නේ ඇහි කියලා හිතන්නත් බෑ යම් සද්දයක් තියෙනවා කණෙන් ඇසිය යුතු අහලත් නැහැ දැන් අහන්නෙත් නැහැ දැන් ඇහෙමිනුත් නැහැ ඉස්සරහට ඇහි කියලා හිතන්නත් බෑ මෙන්න මෙවැනි සද්දකින් ඔබට ওই මන මනස සුමන දුම්මන වෙන්න පුළුවන්ද? මනාපමනාප පහළ වෙන්න පුළුවන්ද? රුචිවලසුකම් පහළ වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒ සද්ද කවදාවත් අහලත් නැහැ, දැන් අහමිනුත් නැහැ. දැන්ට ඇහිමිනුත් නැහැ, මත්තට ඇහෙන්නෙත් නැහැ. ඒ වෙන්දේකින් මනාපමනාප පහළ වෙනවාද කියලා. ඉතින් මේ මානක පුත්තාම කරන්නේ නැහැ කියලා. ඒ වෙන සද්දකින් කවදාකවත් මනසට කෙලෙස් උපදින්නේ නැහැ. ඉතින් ඒක දිගට යනවා කතාව. සද්ද, රූප ඔක්කොම අහනවා. එහෙනම් බුදුරජාණන් සඳහන් කළ තියෙන ඔබට උපදිනවන කෙලෙස් උපදින්නේ මේ මොහොතේ ටික විතරයි. අතීතනාගත දේවල් වලින් කෙලෙස් උපදින්නේ නැහැ. ඒවගෙන භාවනා කරන්නත් එපා. ඒකෙන් කෙලෙස් එන්නේ නැත්නම් ඒ කෙලෙස් අයින් කරන්නත් බෑ. ඒ නිසා වර්තමානයේ උපදිනවන ඒක ගැන පොඩ්ඩක් ඒ ගැන පරිස්සම් වෙලා කටයුතු කෙරුවොත් වෙන විදිහට කියනවා වර්තමාන මොහොත පිරිසුදු කරගත්තා නම් ගොඩ ප්‍රශ්න ඉවරයි කියලා. ඉතින් මේක නැහි වුණාට මේ මාළුකපති සාංශයට වැටහෙනවා එක එක ණය ක්‍රම වලට හැබැයි යහමඳුරන්ට එකක් ඒක ඉස්තිර කරගන්න ඕනේ අනිත් එක සැකදුරු කරගන්න ඕන නිසා තරුවචනාංශර කියනවා අවසරයි සාංශ ඔබ වහන්සේ කියපු දේ මට වැටහුණා නම් මෙන්න මෙහෙමයි මට කියන්න තියෙන්නේ ඒ නිසා මම කියන්නේ තිහරිනම් මාව අනුමත කරන්න නැත්නම් මාව පිසුත් කරන්න කියලා සතියෙන් නැතුව උපදවාගත යුතු ධර්ම නැතුව සද්දයක් අහනකොට මිනිසෙකුට වෙන හැටි උපදවා ගත යුතු ධර්ම උපදවාගෙන භාවිත මනසක් ඇතුව සතත විහාරී භාවනා කරන කෙනෙකුට සද්දයක් ඇහෙනකොට වැඩ කරන හැටිත් පිළිබඳව මානුකපුත්තු ස්වාමීන් වහන්සේ තමන්ට වැටහිච්ච හැටි පෙන්වනවා. සද්දං සුත්වා සති මුඨා. සද්දයක් ඇහෙනවා භාවිත මනසක් නැහැ සතිය මොඨ වෙච්ච කෙනෙක් කියලා. සතිය නැතුව කියලා අපි ගමු. සද්දං සුත්තා සති මොට්ටා පිය නිමිත්තම නැසිකරෝ. කියා ඊට පස්සේ ඇතිවිචි සතිය නැතිකම නිසා තමන් අර කරගෙන හිටපු භාවනා පැත්තක තියේදී අර සද්ද පිළිබඳ මනාප හැඟීමක් ඇති කරනවා අමනාපයක් එන්නත් ඉඩ තියෙනවා. ඒ සද්ද නිමිති කරගෙන මේ මනාප අමනාප දෙක වැටි කර ගන්නවා යා මේ කරගෙන ඉන්න වැඩේ සතිය ගැන වග වෙන්නේ නැහැ. දන්නේත් නැහැ. කළ යුතු බව දන්නේත් නැහැ. සාරත චිත්ත වේදේති තංච අජ්ජෝස චිත්තති. අනේ අර සද්ද ඇහිුවා හොඳයි. ඒ නිසා සද්ද ඇහුණා නරකයි කියලා ඒකට බැඳිච්ච හිතකින් ඒකට රිංග ගන්නවා මේ කවුරු මේ සද්ද කරනවද දන්නේ පිරිසුදු සද්දයක් නම් හොඳයක් නම් එයාට ස්තුති කරන්න ඕනේ නරක සද්දයක් වෙනවා මම දොස් කියන්න ඕනේ මෙහෙමයි කියලා ඉතින් අර ආපු සද්දෙට රිංගගෙන තංච වඩති වේදනා අනේකාරූප සම්භවයි ඒකත් එක්ක දැන් කතන්දරේ යනවා තමයි සත්‍ය පිහිටිට ඒක පිළිබඳව හැඟීමක් නැහැ සතියේච්චර පුරුදු කරපු කෙනෙක් නෙවෙයි ඊට පස්සේ අර ශබ්ද සම්බන්ධ කරගෙන දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට කතන්දර ගොතන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් සම්පප්පලාප ඇතුළත දොඩමලු ගතිය එන්න පටන් ගන්නවා තස්ස වඩති විස අනෝයිකා රූප සම්භව. අර පුංචි සද්දයක් ආවට ඒක දිගේ කතන්දර ගෙතෙන්න පටන් ගත්තට පස්සේ මේ සීමාවක් නැහැ හිතට. අර මත්‍ත්‍ච්ච ස්වභාවයේ අනුව දිගින් දිගට දිගින් දිගට කතන්දරනවා අපි දන්නවා ඔය කට කතා කියලා තියෙනවා. එහෙම නැත්නම් කේලම් කතා කියලා જાතියක් තියෙනවා. එහෙම නැත්නම් අතිශෝක්තිය කියලා කතාවක් જાතියක් තියෙනවා. එහෙම නැත්නම් අව탁සීරු කරන කතා තියෙනවා. තීන හරියක් තියෙන ලෝකෙ ඉච්චරමයි. කවම කවදාකවත් Tamanට හිසි දේ ඒ තාලෙට කියන්න පුළුවන් වෙන්නේ මේ රෙකෝඩින් මැෂින් එකට විතරයි. වෙන කිසිම කෙනෙකුට කවම කවදාකවත් ඇහිච්ච දේ ඇහිච්ච වශයෙන් කාටවත් කියන්න බෑ. මට ඇහෙනකොටම අපි ඒකට ආලවට්ටම් කරනවා. අපි ඕක ඔපදාන. එහෙම නැත්නම් ඒක අව탁සීරු කරනවා. ඒ නිසා ඇහිච්ච දේ ඇහිච්ච වශයෙන්, පෙනිච්ච දේ පෙනිච්ච වශයෙන් කියන්න පුළුවන්න්නේ ආර්යයන් වහන්සේ නමකට විතරයි. ඒ නිසා මොනව ඇහුණත් ඒක මතින් කතන්දර ගොතන එක තමයි ඔය ජනමාධ්‍ය නම් කරන්නේ ඔච්චරම උදේ ඉඳලා හැන්ද වෙනකම්ම. පුංචි සිද්ධියක් වෙනාට පස්සේ විස්තර වෙනවා පත්තරේට ගිහිල්ලා බලනකොට අනේ එහෙම කිසිම දෙයක් වෙච්ච දණක් නැහැ. සම්පූර්ණ ගෙතුම් කතාවක් තියෙනවා. ඒක නිසා ඇහිච්ච ශබ්දය අනෝ කොච්චර දුරට යනවද කියනවා මට මතකයි මම එක දවසක් ඕස්ට්‍රේලියාවේ භාවනා කරගෙන ඉඳදී මේ මහත්තයෙක් පුදුමාකාර ඕනකමක් තියෙනවා භාවනා කරන්න පොතේ දැනුම සෑහෙන්න තියෙනවා මට කියනවා ටිකක් වැඩිපුරක් තියෙනවා කොහොමද එලා දවස් තුනක් භාවනා කරන්න ඇවිල්ලා කිව්වා නේ සාංශ බොහොම මාරුවේ මට බෑ ඉඳගෙන ඉන්නවත්කත් මම භාවනාවට ආවා මම කොහොඳයි උත්සාහයක් කරලා බලන්නේ කොහොඳයි කියලා දෙවෙනි දවසේ මම යන්ට ළඟට ඇවිල්ලා හොඳටම හිතන අරකන කොහොමද ස්වාමීන් වහන්සේ භාවනා කරන්න බලන්නකෝ වෙච්ච දේ කියලා. ඉතින් අනික් කට්ටිය භාවනා කරන මම ඇයි කියලා. මේ ලංකාවේ මුස්ලිම් මිනිස්සු ආම්තු කෙනෙක් මරලානේ. ඉතින් බලන්නකෝ මගේ හිත දැන් ඉතින් ඒකනේ හිත තියෙන්නේ කොහොමද ස්වාමීන් භාවනා කරන්නේ දැන් ඉතින් මේ කියලා දැන් මම බොහොම අකම්පාල වෙලා يعني ඇත්තටම ජාතික හැඟීමෙන් සංඝයා පිළිබඳ හැඟීමෙන් දැන් මේ මටත් බෝ කරන්න හදනවා මේක. ඊට පස්සේ මං කිව්වා දැන් මොකද්ද කරන්න මං ගෙදර යනවා. ඉතින් මේ මංස ගෙදර කියලා හාමුදුරන් පණිනවද? මේ ඕස්ට්‍රේලියා කියන්නේ හැතැම්ම කොච්චර දෝ ගාණක් ඈත තියෙන්නේ. අර ඇහිච්ච එක නිසා අවුරුදු ගාණකට පස්සේ ආට ඇති වෙච්ච අර භවනා කරන්න අවස්ථාව එතනම ඉවරයි. ඒ මොන කරන්නේ? හරිද මං කකමන්නේ. බලන්න ඇත්තටම හාමුදුරගෙනක මැරිලාද නැද්ද කියන එක නම් මට සැකයි කියලා මං කිව්වා. මොකද පත්‍රයට දාන්න රේඩියෝ දාන්න මැරෙන්න ඕනේ නැහැ. උණ්ඩ ඕන දෙයක් කියදයි. මොකද ඒ ඒ ඒ තොරතුරු ඉක්මනට විකිනෙනවා. සිංහලයකට කිව්වොත් බෞද්ධයෙකුට මුස්ලිම් මිනිස්සෙක් ඇවිල්ලා ඔන්න පල්ලියක් කඩලා පන්සලක් කඩලා තියෙනවා. එහෙනම් කතෝලික මිනිස්සු වල්ලිගේ උඩ යන්නේ අහන මගේ වගේ. ඉතින් ඒක පත්‍රකාරයෝ දන්නවා. ඇත්තට ඒ නිසා පත්‍රකාරයෝත් මේක කරනවා. ඊට පස්සේ මම ගිහින් මොනවා වුණද මහතරින් බැන්නේ යන්නේ කියලා. මේ පොඩි දේ ඇහෙන්නේ ඊට පස්සේ දිගට දිගට දිග ඒ මොකද හේතුව? එයා ස්වභාවයෙන් අනිත් අයට වැඩිය ජාතිකකක්කම ඇති ඒ නැත්නම් දේශීකකක්කමක් ඇති කෙනෙක්. දැන් ඒ පණිවිඩයේම ඇහුණයි කියන්නේ ඕස්ට්‍රේලියානු කාර්යයකට ඌ මේ කරන වැඩේ අතහැරලා කොහෙවත් යන්නේ නැහැ නේ ඌට සිංහල මැරිච්චාමකෝ ආමුරෝ මැරිච්චාමකෝ තම්බි මරපාමකෝ මොකා මරපාමකෝ ඌට ගානක් නැහැ මොකද ඌ ওই පැත්තේ නෙවෙයි බලන නිසා ආමුරෝ මැරුණට Taman තැවෙන්නේ Tamanගේ මත මතාන්තර අනුවනේ බුදුජානකේ සඳහන් කළා තියෙනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ බුද්ධෝ නේවත්තනා නොච පරන්දයය පුසන්ති භස්සා උපදීන් පටිච්ච අනූපදීන් නිරූපදීන් කියන පුසෙයෝ පස්ස. දැන් සරුවච්චන් වහන්සේ ඒ සනන්දයත් එක්ක වැඩ ඉන වෙලාවක ඒ පළාත හිටපු අනෙකුත් අන්‍යාගමික අයට ලාභ සත්කාර අඩු වුණා. සරුවච්චන් වහන්සේට ලාභ සත්කාර වැඩි වුණා. සංඝයාටත් ලාභ සත්කාර වැඩි. වැඩි වෙනකොට අර අන්‍ය තීර්ථකයන්ට හරිම ඊර්ෂ්‍යයි. ඉතින් ඒකුල්ල කෙරුවේ මිනිස්සුන්ට සල්ලි දීලා හිතුවක්කාරින්ද සංඝයා පින්නපාත යනකොට පරිසෝචනෙන් බලින්නේ කිව්වා. ඉතින් සංඝයා යනකොටම පින්නපාත වන්න සංඝයාට බයිනවා. බයිනේ බුදුහාමුදුරුවෝත් පාවා දීලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට බැරිම තැන ගිහිලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන පළාතකට යන්න කියලා. බුදුන්ස කියන මොකටේ කියලා. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කාරණාව නෑ. ඉතින් මම නිකන් කිව්වේ යන් කියලා නෑ. ඕන්නේ ආනන්දෝ යමු. දෙවෙනි සැරේට ආනන්දහමතු කියලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මම ඉදා කතා කරා ඔබ වහන්සේ බෑ කිව්වා නමුත් මට ආයෙත් හිතුණා කියන්නේ අපි වෙන පළාතකට යන් කියලා. මොකද කියලා කියන්නේ. තුන්වෙනි වතාවෙත් ගිහිල්ලා කියනවා ආනන්දහමතු හොන්තරම හිත පීඩයි. මේ ආනන්දහමතු කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක්. ඊට පස්සේ බුදුරජාණන් මොකද ආනන්ද දැන් ඔය තුන්වෙනි සැරේ මම කියලා කියනවා අපේ සංඝයාට පාරේ වහලා යන්න බෑ ස්වාමීන් වහන්සේ. මිනිස්සු බයිනවා. තාම කැත විදියට බයිනවා. ඒකට සංඝයාට ආරමුණු කරවන්නේ ඔබ වහන්සේට බයි. ඊට පස්සේ ආනන්ද බුදුහාමුදුරුවෝ කියනවා ඕක ඔබ මට කලින් කියන්න එපායි. හරි. අපි දැන් වෙන තැනකට ගියාට පස්සේ එතෙන්දි බණීට පටන් ගත්තොත් දැන් මොකද කරන්නේ? ආනන්දාමතු ගන්න උත්තර නැහැ. ඊටසේ ආනන්ද දැන් දවස් 3ක් ගිහිල්ලානේ තියෙන්නේ. ඔය තව දවස් 4යි තියෙන්නේ. ඔය දවස් 7න් ඕක ඉවරයි. ඒක මෙතනදි ඉවර කළා. ආයෙ වෙන තැනකට යන්න එපා. ඒකට ගියාම අපි ගිය බව දැනගත්තොත් අන්නේ තෙත්තික දන්න බයින්ඩ බයින්ඩ මුන් තැන් තැන් වලට යනවා. අපි ප්‍රතික්‍රියා කරනවා නම් අපිට ගහනවා. අපි ඔහොම ඉමු. ඒ ප්‍රශ්නේ ඉවරයි. එතකොට බුදුරජාණන්සේ තනියම උදාන ගාතාවක් කියනවා. ආනන්ද හාමුදුරන්ට රිදවන්න එහෙම නෙවෙයි කියන්නේ. හැබැයි ආනන්ද හාමුදුරන් තමයි ඇහෙන්නේ. ආනන්ද හාමුදුරන් තමයි මේක සංගායනාවට ගන්නෙ. ආනන්ද හාමුදුරන් තමයි මේක කටපාඩම් කරගෙන ඉන්නේ. ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ. අපි ගමේ ඉන්න පුළුවන්. ආරණ්‍යයේ ඉන්න පුළුවන්. ඒකෝට අපිට සැප දුක් ස්පර්ශ කරනවා අපිව. මනාප සද්ද ඇහෙනවා, අමනාප සද්ද ඇහෙනවා, දුම්මන සද්ද ඇහෙනවා, සුමන සද්ද ඇහෙනවා. මේව අත්තනා නෝච පරන්දහේය. ඒ සද්දේ ඇති කරපු මනාප සද්දේ හෝ අමනාප සද්දේ අහන මමෙක් හෝ ඒ සද්දේ ඇති කරන පුද්ගලයේ කාත්මයක් කියලා ගන්න එපා. නේව අත්තනානෝච පරන්දහෙය. අනේ මං වගේ කාලකන්ණියෙක් මෙච්චර දුරයිල බහන කරන්න ගියාමත් ඔන්න සද්ද ඇහෙනවයි කියලා මාව ආත්මයක් කරගෙන තැවෙනෙක් ගන්නත් එපා. මේ මෙච්චර භාවනා කරන ඉඳද්දි අච්චර සද්ද කරන කාලකන්ණියෙක් ඉන්නවනේ කියලා පිට ආත්මයක් තවන්න යන්නත් එපා. නේව අත්තනානෝච පරන්දහෙය. පුසන්ති පස්සා උපදින් පටිච්ච. ස්පර්ශෝ ස්පර්ශ කරන උඹලගේ රුචිකම් අනුව. බේමනාබමනා පානවා. මේ සද්දේ භාවනා නොකරනට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා සද්දේ බාධාවක් වෙන්නේ අපේ රුචි අරුචිකම් අපේ උපදිනවා අපේ මනාපමනාපකම් අනුව. නිරූපදින් කියන පුසෙයියොම් පස්ස උඹ කිසිම දෙයකට මනාපමනාප පහල කරන්නේ නැති කෙනෙක් නම් උපේක්ෂාව දන්න කෙනෙක් නම් ඔය සද්දය ස්පර්ශ කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඔය සද්ද අපිව පෙලන්නේ නැහැ. අපිව තවන්නේ තවන්නේ අපි ඒ සද්දෙට පටලවා ගත්තා. පැටලෙන්නේ අපේ මනාපන අනුවයි කියලා. ඉතින් ඒක මේ ආනන්ද හැමදාට කරපු දෝෂයක්වත් මේ අනිත්‍යwidetilde ගන්න කරපු දෝෂෙකුත් නෙවෙයි. අපිට යමක් අපිට ඇවිල්ලා වදිනවා නම් වදින්නේ නැත්නම් අපිට මනාපමනාප වෙන්නේ ඒ එන දේ අනුව නෙවෙයි මේ Tamange මනාපමනාපකම් පෞරුෂත්ව ලක්ෂණ රුචි අචකම් අනුව. අපිට කවදාකවත් මේ භාවිත මනසක් නැත්තම් උපාදේත අබ්බ ධර්ම උපදවලා නැත්තම් සතත විහාරි නැත්තම් අපි බලන්නෙම මේ ශබ්දේ එහෙම නැත්නම් වේදනා මොකක් හෝ ඇති කරපු කෙනත් විඳින මමත් කියන ආත්ම දෙකක් ඇති කරගෙන මෙව්ව අතර කතන්දර ගොතන එක තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ. පුළුවන් ද අපිට එතකොට මේ සද්දයක් ඇහෙනකොට කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ඉන්නේ සුති සතෝමත්තම් භවිෂ්‍යති කියලා සද්දේ සද්දේ මට්ටමින් නැතර කරන්න. ඉතින් බුද්ධ ධර්මයේ අපිට දෙනවා gedara වැඩක්, අභ්‍යාස පන්තියක්. සද්දය හින්ද සද්දේ නැතර කරමු. මොකද මේ කතන්දර ගොතන්න යන්න එපා. මේ අහන මම පෙරෙනවා. ඒක කරපු එක්කන අපාය යන්න ඕනේ. ඒ කතා මොනවත් මේ පටිගත කරන යන්ත්‍රෝ නැහැ. පටිගත කරන යන්ත්‍රේ කොච්චර සද්දයක් ඇහුවත් අනේ නුඹනදකින් කියන්නේ ඒ වගේම ඒකට කන් අමාරු ඇති වෙන්නේ නැහැ. ඉතින් යන්ත්‍රයේ බෙන්නන අපට ශබ්දය ඇහිම ඇහි පමණින් නැත ගන්න පුළුවන්. අපිට බැරි මොකද අපිට විඥානයක් තියෙනවා අපිට සංඥා වගේක් තියෙනවා. ඒ නිසා අපි හැම සද්දයක්ම නිකන් ගිලින්නේ අපහපා ඉන්නවා. වමාර කනවා. වමාර වමාර කමින් අර සද්දේ පටලවාගෙන ඒ සද්ද ඇති කරපෙන්න පෙළෙන මමයි කියලා දෙකක් හදාගෙන මේ පටලැවිල්ල භාවනා නොකරන කෙනෙකුට කිව්වොත් කියන්නේ sannikrama පචයක්ය. භාවනා නොකරපේකින් කියලා කියන්නේ ශබ්දකාරයම තමයි වැඩිකාරය. මේ මම අහිංසකයි මම අහිංසක භාවනා කරන කෙනෙක් මට මේ සද්දෙන් කරදර වුණයි කියලා. නමුත් සර්වඥාන්සේ සඳහන් කරපු උඹෙත් තියෙනවා මේ සද්දෙට මනාපමනාප අන්නේ මනාපමනාප උපදවා ගත යුතු උපේක්ෂා මාර්ගයෙන් අයින් කරන තාක්කල් ඔය කියන අභිජ්ජාව විහෙසාව චිත්තමස්සූපහඤ්ඤති කියන එකට දැඩි ලෝභය හෝ දැඩි ද්වේෂය යන හිත විහෙස වෙනවයි කියලා අපි වචන කියන්නේ විහෙසාය කියලා. ඔක තමයි මේ අසහනය කියලා වචනයක් මේ කාලේ තියෙන්නේ. ඔය හැම කෙනෙකුටම 140කට වැඩි ජනතාවකට බටේට ලෝකේ අසහනෙන් පෙළනවා. ඒක පොඩ්ඩක් එහාට ගියම මානසික අසහනයක්, මානසික අසහන එහාට ගියම පිස්සු. ඉන්නේ බොහෝම අද්දරයි. පොඩ්ඩ වෙච්ච ගමන් කඩාවැටීමක් සිද්ධ වෙන්නේ. මොකද ඒගොල්ලෝ කවදාකවත් දන්නේ නැහැ මේ සද්දයක් අහලා අහන මට්ටමේ නැතකරන උපේක්ෂාව ඇති කරන්න. මොකද ඒගොල්ලෝ හිතන්නේ එහෙම කරන එක නෝන්ජල්කමක් කියලා. ඒගොල්ලෝ පාර්ලිමේන්තු 50ක්පත් කරගන්නවා. මේ සද්දේ මෙන්න මෙච්චරක් සද්දට වැඩි වුණොත් නඩු දාන්න ඕන. මෙච්චර වැඩි තියෙන්න ඕන කියලා රටේ ලෝකේ නීති. කවදාකවත් දන්නේ මේ සඳහා භාවනාවෙන් එහෙම නැත්නම් උපදවාගත යුතු ධර්ම ඇති කරගත්තට පස්සේ ඒ මොන සද්දයක් ඇහුණත් Tamanට අපි කියනවා නම් නිකන් ගියටින් ගින්දර ගිනිනා වගේ ශබ්ද ප්‍රවාහයේ මැද Tamanගේ සතිය පාත්තන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් කියන අපි ඉන්නේ මේ ඇත්තටම මාළුක්‍ය පුත්‍ර සාංශික උදාහරණය. ඒකට උදාහරණයක් වශයෙන් මේ තව කියන්නේ. සරුවචාන්ස ළඟට ඇවිල්ලා අන්‍ය තීර්ථක පරිබ්‍රාජකෙක් කියනවා මම අසෝලාගේ ගෝලයා අපේ ගුරුන්නාංශේ මහ පුදුමාකාර කෙනෙක්. ඒකයි මම මේ යාළඟ Brahmacharya වසන්නේ. පැවිද්ද කරන්නේ මමත් ගුරුන්නාංශෙත් එක්ක එක දවසක් පාරට බැස්සා. දිග ගමනකට යනකොට ගුරුන්නාංශට දවස දාණයෙන් පස්සේ පොඩි වෙලාවක් භාවනා කරන්න ඕන කියලා පාරයිනේ මම පත්කඩේ දාලා හදලා දුන්නා. එයාගේ වාඩි වුණා. මමත් ළඟ වාඩි වෙලා හිටියා. ඉතින් එතනින් ගල් 500ක් ගියා. මුළු පාර පුරාවට සද්දයි, දූවිලි, ගිනි බූටකේ අවුවයි. ඒ ගල්පන්සි ගියාට යනකම්ම මගේ ගුරුනාථීටි භාවනාව කළා. නැගිටලා බලනකොට මුළු ඇඟ පුරාම දූවිලි. මුළු ඇඟේම නිකන් සිවුරක් පෙරවගත්තා වගේ දූවිලි. නැගිටලා මගෙන් ඇහුවා මේ මොකද මේ මගේ ඇඟ පුරා දූවිලි කියලා. ඉතින් මම කිව්වා මෙතන ගල්පන්සියක් ගියා. ඒ ගල්පන්සියෙන් ඇතිවෙච්ච මේ දූවිලි වලින් මේ ඇවිල්ලා තියෙන කියලා ඔබතුමාට දැනුන්නේ නැද්ද කියලා. ඉතින් යාට ඒ ගල්පන්සිය වෙනකන් ඇහිලා නැහැ. ඇහිඳලා තියෙන්නේ භාවනාව. එතන ගියා මේ සද්ද ඇහිලත් නැහැ, දූවිලි වැටෙනවා දන්නෙත් නැහැ, দাঁඩි දානවා දන්නෙත් නැහැ. ඔන්න ඕකයි ස්වාමීන් වහන්සේ වැඩේ. ඒ නිසා මං හරි ආශය මගේ ගුරුන්වහන්සේට උන්වහන්සේ උපදවා ගතිය ධර්ම උපදවා ගන්නලාද කෙනෙක් සතත විහාරය ඇති කෙනෙක්. හතර මේ ගල් 500ක් කරනකොටවත් බාධාක් උනේ නැහැ කියලා. ඒසන රුචන්සේ කණි අනුමත කරනවා. අනුමත කරලා කියනවා මමත් දවසක් ගමනක් යනකොට බුසාගාරක මම ටිකක් වෙලා භාවනා කරා. ඒ කියන්නේ කොයන් කපලා ඉවරයි. පිදුරු මඩුවක් තියෙනවා බොල් මඩුවක් කියලා කියලා කියන්නේ. ඒකේ බුදුරජාණන්සේ භාවනා කරනකොට ගොවිය විල දැන් අලුතෙන් ඊගාව කන්නේට හානවා. සර්වඥාන්සිට බාධාවක් නැහැ නේ. ඉතින් අර පිදුරු මඩුවේ භාවනා කරගෙන ඉන්නකොට සර්වඥාන්සේ නැගිටලා බලනකොට මුළු කුබර පුරාම සෙනඟ. මහා ගෝසාවක්. ගමේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා වට කරගෙන. සර්වඥාන්සේ නැගිටලා ඒ පිටුරු මඩුව ඉස්සරහ සක්මන් කරන ගමන් ළඟ ඉන්න ඉලන්දාරිකින් අහනවා මම මෙතන භාවනා කරන්න පටන් ගන්නකොට කවුරක්වත් හිටියේ නැහැ. ඇයි මේ සෙනඟ? මොකද උනේ කියලා. අනේ හරි වැඩක් නෙවුනේ. මහ විශාල වරුසාවක් ඇස්සා. අකුණක් ගැහුවා දෙක තුනක්ම ගැහුවා මේ හරක් බානයි නියුන් සාදුරේ දෙන්නයි ඔක්කොම අකුණ වැදිලා මැරුණා. දැන් මේ ගමේ ඔක්කොම දුවගෙන ආවිල්ලා මේ කුඹරටලා ඉන්නේ. මේ පොඩ්ඩයි දැන් වෙලා. තාම වැස්ස පැවුව විතරයි කියලා. ආ ඒක තමයි කාරණාව කියලා බුදුරජාණන් සහනවට අරිනන්දාගෙනවා උභාන්තේ කොහෙද හිටියේ කියලා. මාත් මෙතෙන් තමයි හිටියේ. ඇවුන් නැද්ද? නෑ. කලන්ත වෙලාද හිටියේ? නෑ. නිින්ද ගිල්ලද හිටියේ? නෑ. ඒසර බුදුන් සානවාර පරිබ්‍රාජකයේ ගෝලයාගෙන් කල්පන් 100ක් යනකොට ඒ සද්දේ නෑ එන තරම් ගැඹුරු භාවනාවක්දලු කියලා. වැඩි මේ ගැඹුරු නැත්නම් මේ අකුණු ගහලා දෙන්නෙක් මැරිලා වැස්සක් වැහලා පෑවුවා ඒක නොදෙන්නෙක් එකද කියලා. ඒක කියනවා ඔබ වහන්සේ ඉඳලා තියෙනක ඊටත් වැඩි ගැඹුරු භාවනාවක් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ මේ විසම ලෝකේ සමහිත පවත්තන්න නම් අපිට ඉදිනදා භාවනා ජීවිතයේ හම්බෙන පුංචි පුංචි ශබ්ද ඇහෙනවනේ සක්මන් කරනකොට ඇහෙනවා මේ පරියන්කේ ඉන්නකොට ඇහෙනවා බණ කියනකොට ඇහෙනවා අන්නේ ශබ්ද ඇහෙද්දී මේ ශබ්දයේ ඇහෙනකොට මට ඇති වෙන මනාපයෝ අමනාපය අඳුර ගන්න පුළුවන් නේද මගේ වැඩේට එක්ක බාධායි. ඒක නැත්නම් මට ඒ සද්දෙට මම ප්‍රියයි. ආන්නේ කඳුර ගන්න පුළුවන් නම් ඒ වගේම මේ යෝගාවචරයට තියෙන්න ඕනේ. ඒක හඳුනාගත්තට පස්සේ මගේ හිතව පැවැත්තිය යුත්තේ මේකේ මෙන්න මෙතනයි මට ගැලවුම් මාර්ගය. මෙතනයි මගේ ക്ഷേම භූමිය කියලා අරමුණ තියෙන්නත් ඕනේ. එතකොට මේ මනාපමන අපේ දැනිලා තමන්ගේ ക്ഷേම භූමියේ තමන්ගේ ගෝච රජ්‍යත්ත භූමිය කියලා කියන එකට අරමුණ කියනවා. ඒකට හිත ගන්න පුළුවන් නම් එක සැරයක් ඇති මේක ජීවිතේ එක සැරයක් ඇති මේ ශබ්ද තියෙද්දි මනාපමනාපක් දැනෙද්දි තමන්ට භාවනා කරමින් ඉන්න අරමුණට ගන්න ඕනේ ඒකයි මගේ උපදවාගත යුතු ධර්මයේ ගන්න පුළුවන් කියලා තේරුම් ගත්ත දවසේ යෝගාවචරයට පැහැදිලි අදහසක් ගන්න පුළුවන් මේ ජීවිතය තුළම නිවන් දකින්න පුළුවන් කියලා. මේ ශබ්දමාදා තියෙනවා. සද්දෙට ගිහිල්ලා හිත නරක වෙලා ඒ වෙනසම හිත මනාප වෙලා. නමුත් මම වඩන ලද සති සම්පජාඤ්ඤය තියෙනවා. මම වඩන ලද අරමුණ තියෙනවා. මට කරන්න තියෙන්නේ මේ පිළිබඳව රණ්ඩු සරුවල් කර කර විනිශ්චය කර කර ප්‍රතික්‍රියා කර කර ඉන්නව වෙනුවට උත්සාහයක් කරලා බලන්න Taman ඉන්න අරමුණට යන්න පුළුවන් කියලා දැනෙච්ච දවසේ තේරෙනවා මේ කිසිම සද්දයකට බෑ වඩන ලද සතිය කඩන්න. සතියේ තරම්ම බලවත්. සතිය රූප වලට යට වෙන්නෙත් නෑ, ශබ්ද වලට යට වෙන්නෙත් නෑ, ගන්ධ රස පහසට යට වෙන්නේ නෑ. හැබැයි යෝගාවචරය හිතුවොත් යට උණයි කියලා යට වෙනවා. යෝගාවචරයට තියෙනවා නම් පෞරුෂත්වය උපදවා ගන්න ධර්මයක් ඔය මොනම දෙයකටවත් සත්‍ය කරන්න බෑ මට ඕනනම් මගේ අරමුණට යන්න පුළුවන් කියලා ඒක දැකපු දවසේ තේරෙනවා බුදුහාමුදුර අපිට දීලා තියෙන්නේ චක්‍රායුධය වගේ ආයුධයක්. ඒකෙන් දමලා ගහන්න පුළුවන්. ගහපු දවසේ මේ කෙලෙස් මෝහ පටල ඔක්කොම එක චිත්තක්ෂණයකට අඩිය දක්වම කපන්න පුළුවන්. ඒක ඒ ශක්තිය. ඕකට තමයි මනුෂ්‍යකම කියන්නේ ඥානපරිමික මේ රැඳිලා නැහැ. ඒ ශක්තිය උගත් නොගත්කමේ රැඳිලා නැහැ. ඒ ශක්තිය බාලමහලුකමේ රැඳිලා නැහැ. ඒ ශක්තිය පැවිදිණු පැවිදිකමේ රැඳිලා නැහැ. දැන් අපි බටහිරින් ඇහෙන ශබ්ද දිහා බැලුවොත් බෞද්ධ බෞද්ධකම රැඳිලත් නැහැ. මේක දන්නවනම් භාවනා කරනකොට කළ යුත්තේ මේකයි කියලා ඒ වෙනුවට ඒ ඒ ඒ දිහාවට මානසිකාරයේ පවත්තන කෙනාට තේරෙනවා හරියටම කමඨාන සුද්ධ වෙලා භාවනාවට යන්න ඉස්සෙල්ලා මේක දැනගෙන ගිය කෙනෙකුට මේක හුදු විනෝදාංශයක් විතරයි. මේක හුදු සෙල්ලක්කාරකමක් විතරයි. නැති කෙනා අඬු පුප්පගෙන, ගිරිය පුප්පගෙන, කෑ ගහගෙන, රණ්ඩු සරුවල් කරගෙන තමයි නැගිටින්නේ. නමුත් භාවනාවට කමඨාන් සුද්ධ වෙන්නේ නැත්නම් උපාදේ ධර්ම මොනවද කියලා දැනගෙන යන කෙනාට පේනවා මේ හැම බාධාවකින්ම අපිට පොඩි අභියෝගයක් තියෙනවා මම වෙන්දට වැඩි ඉවසන සුළුද්ද මට වෙන්දට වැඩි මේ කරදර තියේදී උපේක්ෂාව තියන්න පුළුවන්ද කියලා දැනගත්තොත් එතකොට ඒකේන අර බහල වෙන අවිද්‍යාව ව්‍යාපාදේ හෝ හිතේ වෙහෙස ගතිය භවනා වෙනුවට එයා උත්සාහ කරනවා නසෝ රජ්‍යති රූපේසු නසෝ රජ්‍යති රජ්‍යසි සද්දේසු සද්දං සුත්වා පතිස්සතෝ දැන් ඉස්සරහට කතා කරේ මාළුකපුත්තු ස්වාමීන් වහන්සේ අභාවිත මනසක් ඇති උපාදීයතු ධර්ම උපදවලා ගත්තේ නැති සතත අභ්‍යාසෙ නැති කෙනෙක් සතත අභ්‍යාසයේ ඇති කෙනෙක් කොහොමද කටයුතු කරන්නේ? නැත්නම් කමඨාන සුද්ධ වෙච්ච කෙනෙක් කොහොමද කටයුතු කරන්නේ? එහෙම නැත්නම් උපදවාගත වේදන උපදවාගත කෙනෙක් කොහොමද කටයුතු කරන්නේ? එහෙම නැත්නම් සතත විහාරයෙන් ඉන්න කෙනෙක් කටයුතු කරන්නේ නසෝ රජ්‍යතු සද්දේසු සද්දං සුත්තා පටිච්චතෝ. එයා දන්නවා මම ඉන්නේ සක්මණේ. ඉන්නකොට මට සද්දයක් ආවා. ඒ සද්දේ අභිරමණය කරන්නේ නැහැ. ඇහෙනකොටම දැනගන්නවා මට පවත්widetilde සතියේ සක්මණේ සක්මණේ එනකොට සද්දයක් ඇහුණා කියලා මිසක්කා සක්මන කඩාගෙන ඉතින්ට යන්න තරම් සද්දේ අභිරමණය කරන්නේ විරත් චිත්තෝ වේදීති සද්දේ පිළිබඳ මනාප හිතකින් නෙවෙයි මම මේ යන පාරේ මට කරදරයක් මට නැත්තම් පිටයට යන්න හේතු වෙච්ච කාරණාවක් කියලා හිතගෙන මට හිතේ පිට යන්න හේතුල තියෙන ශබ්දකින් බව එයා දන්නවා රූපයක් නෙවෙන බවක් දන්නවා ගඳක් නෙවෙන බවක් දන්නවා රසක් නෙවෙන බවක් දන්නවා පහසක් නෙවෙන බවක් දන්නවා හිතවිල්ලක් නෙවෙන බවක් දන්නවා ශබ්දයක් කියලා දන්නවා දන්නේ මොකද එයා දන්නවා මම හිත පවත්වන්නලු යම දකුණේ සද්දකට හිත පිට ගියේ. ඒක පිළිබඳ සාරත්ත හිතකින් මනාව හිතකින් නෙවෙයි කරන්නේ විරත්ත හිතකින්. මේ කාටත් මේක සිද්ධ වෙනවා. ඒක බුදුහාමරණ සිද්ධ වෙනවා. තස්ස නාජ්‍යෝස තිට්ඨති. ඒකට රිංග ගන්න යන්නේ සද්ද කොහෙන්ද ආවේ? කවුද ඒක කෙරුවේ? සාක්‍ය වංශිකයේද? වාසලයේද? යකඩ සද්දයක්ද? මොකක්ද ඒකට රිංග ගන්න යන්නේ නැත්නම් ඒක විනිශ්චය කරන්න යන්නවා යන්නේ නැහැ. යථාස්ස යථාස්ස සෝචතෝ සද්දං සේවතෝ ചാපි වේදනා. එයා සද්දේ ඇහුණත් සද්ද නිසා Tamanට බාධා වුණා කියලා දැනගත්තා. කීයතිනෝ පචිතියා බලන්න පුළුවන් තරම් තමයි Tamanගේ අරමුණට එන්න මිසක් ආ සද්ද පිළිබඳ විනිශ්චය කරන්න යන්නේ සද්ද පිළිබඳ කතන්දර ගොතන්න යන්නේ. සද්ද පිළිබඳ චෝදනා කරන්න යන්නේ. එයා දන්නවා ඒක තමයි මායයට ඕන කරන්නේ. නමුත් මෙතන බුදුහාමුදුරු ඉන්නවනේ. බුදුහාමුදුරු වගේ තමන්ගේ ධක්මන තියෙනවනේ. මම තාපව සක්මන්ට එන්න හැදුවොත් එහෙම කීයති නොපචීයති. බෝ කරන්න යන්නේ නූපන්න කුසල් රාශිය. හැකි ඉක්මනට අර හිතපු අරමුණ සරණ යනවා. හිතපු සතිය සරණ යනවා. හිතපු සම්පජන්ණේ සරණ යනවා. ඒ වංශෝ චරති සතෝ එයා සතිය පාවිච්චි කරනවා බාධක ධර්මයක් එක්ක ගැටෙන්නේ නැතුව Tamanට ආධාර කරන සාධක ධර්මයේ වඩා ගන්නලද සාධක ධර්මයේ නැවත නැවත හිත පිහිටවලා සද්ද ආවට සද්ද කණේ වැදුනට කටයුතු කරන්නේ බීරෙක් වගේ. සද්ද කනට වැදුනට වැදිච්ච තැනින් නතර කරනවා සද්ද ව්‍යංජනාන ව්‍යංජන ගන්න යන්නේ නැහැ. අංග ප්‍රත්‍යංග හොයන්නේ නැහැ. මලගිය මොලගිය හොයන්නේ නැහැ. ඒ අලගිය මුලගේ හෙවීම අංග ප්‍රත්‍යංග බැලීම ව්‍යංජනන ව්‍යංජන බැලීම නූපන්න කුසල් ඉපදවීමට කරන ආරාධනයක් පොහොරක් ආහාරයක් වෙනවා ඒක නිසා සරුවචන් වහන්සේ ඉන්ද්‍රිය සංවරයේදී ඉන්ද්‍රිය සංවර සූත්‍රය වගේ තැන්වල දේශනා කරලා තියෙනවා සෝතේන සද්දන් සුත්වා න ව්‍යංජනග්ගායෝති නානු ව්‍යංජනක් ගායෝති න නිමිත්තක් ගායෝති කනට සද්දයක් ඇවිල්ලා ඒ සද්දේ ව්‍යංජන අනිව්‍යංජන ගන්න එපා යානු සද්දයක්ද පිරිමි සද්දයක්ද එමින්ද යමින්ද මොකුත් නැහැ තමන් ඒ වෙනකොට තමන් අර සද්ද බවක් දන්නවා රූපයක් නෙවෙන බවක් දන්නවා මොකද හිත තියන්න ඕනේ සක්මනේ බවක් දන්නවා නැත්නම් වම දකුණ බවක් දන්නවා අර වම දකුණේ විස්තර වැඩි වැඩියෙන් හොයනවා මිස ආපු සද්ද විස්තර හොයන්න පටන් අරගත්තොත් සෝතේන සද්දං සුත්වා න නිමිත්තක් ගායෝති නානුභියංජනක් ගායෝති යත්වාදි කරන මේ තංග සංගතං විරන්තං උපජ්ජති පාපකාක්ෂර ධම්ම තත්ත සංවරය ආපජ්ජ යම් හේකින් සද්ද විස්තර හොයන්න ගත්තොත් උපදින්න ඉඩ තියෙන නූපන් අකුසල රාශියක් තියෙනවා ඒ බව දැනගෙන ඒක අපි দমনය කරන්න යන්නේ නැහැ යත්වාදි කරන මේතන් අසංගුතං විරන්තං සිත සංවර කරගෙන නැතුව නන්නත්තර වෙන්නේ දුන්නොත් උපදින්න ඉඩ තියෙනවා කෙලෙස් රාශියක්. අසංගතම් කියනත උපජ්ජති පාපක අකුසල ධම්ම තත්ත්ව සංවරය අපජ්ජේ තමන් හරියට ඒ සද්දේ ඇහුනට බීලෙක් වගේ කටයුතු කරනවා. සක්කති සෝතේන්ද්‍රය. මේකට කියනවා සෝතේන්ද්‍රිය රකින්නවා ඒ වෙනුවට තමන් වඩමින් හිටපු අරමුණ සක්මන පුල්ලුවන් තරම් අංගේ ගහගෙන යන මනුස්සයෙකුට හම්බෙච්ච පිටුරු ගහක් වගේ ඒක එල්ලිලා ගත කරනවා. ගත කරනකොට අර ශබ්දේ අභිරමණය කරපු නැති නිසා ඒක ව්‍යංජනන ව්‍යංජන ගත්තේ නැති නිසා නැවත නැත්තම් මුලේ හිටපු කර්මස්ථානයේ යන්න පුළුවන් ගතිය නිසා එයා ඉන්දිය සංවරයක් ඇති කෙනෙක්. භාවිත මනසක් ඇති කෙනෙක්. උපදවාගත යුතු ධර්ම ඇති කෙනෙක් වශයෙන්පත් වෙනවා. ඉතින් ඒක යෝග ජීවිතයක කවදා හරි තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ශබ්ද ඇති කරන්න පුළුවන්. නමුත් ඒකට හිත නරක කරගන්න නැද්ද කියන එක යෝගාවචරයාගේ භාවිත මනස අනුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක සමහරු වරදෝලා තේරුම් ගන්න. ඒ කියන්නේ භාවනා කරන්නෙත් නැහැ, Taman ඉව කරන්නෙත් නැහැ. ඒ නිසා කියනවා ඉතින් භාවනා කරනකොට සද්දාවට කමන්නේ නැහැ නේ බුදුහාමුදුරුවෝ කියනවානේ. මේ බීරෙක් වගේ ඉන්න කියලා නිසා භාවනා මැදයන් තමයි සද්ද කිරුවට කමන්නේ නැහැ කියලා සමහරු හිතනවා. දක්ෂ කට්ටියට සද්ද ඇන්නේ නැහැ. අපිට ප්‍රශ්න නැහැ නේ. ඒගොල්ලෝ ඒක කරන්නේ. ඒක මහා භයානක අකුසල කර්මයක්. මොකද Taman හිතාගන්නේ ඔය ඔතෙන්ද යනකම් ඒ කියන්නේ සද්දයක් ඇවිල්ලා කලබල නොවන තැනට යනකම් අපි කොච්චර කාලයක් සතත අභ්‍යාසයේ ඉන්න ඕනේද මෙතෙන් දෙන්න. ඉතින් එතකන් කවුරු හරි ඇවිල්ලා හිතාමතා කරදර කරනවා නම් ඒකේ නාටමතු සංසාරේ කොහේ භාවනා කරන්න ගියත් කරදරෙයි. ඒ නිසා පුංචි මේකට තියෙනවා සමීකරණයක් අපි ඔය පොඩි ළමයි සතිපාසල පවත්වනකොට දැන් අද තිබ්බයි යට යට තට්ටුවේ. ඒ ළමයින්ට කියනවා මේ ඔය ඔය පොට්‍රි එක දාලා තියෙන ඉබ්බෙක් ඇඳලා කියලා තියෙනවා SMS slowly mindfully silently කියලා තමන් වැඩක් කරනකොට යෝගාවචරයක් හෝ භාවනා මධ්‍යස්ථානක වැඩේ නැමතිල්ල කරා. කලබල කරලා කරන්න යන්න එපා. කරන්න ගියාම මේ දර්ශනේ පවා අනුන්ට කලබලකාරී. සතියෙන් කරන්න. නිස්සද්දව කරන්න. සයිලන්ට්ලි කරන වැඩේ දැන් හුඟ දෙනකොට මේ වගේ තැනක ඉන්නකොට ඇවිල්ලා පිටින් ආපු එක්කෙනෙකුට පත්ක දෙilla වාඩි වෙන්න දන්නේ නැහැ බසපතපත ප්‍රකාල සද්ද කරනවා. ඒක බොහොම නැඹතිල්ල කරනවා. එච්චර සද්ද අඩු කරන්නේ නැති විදිහට කරන්න පුළුවන්. පැදුරක් කරනකොට පැදුරක් අකුලනකොට මිනිහා නොමිනිහා අඳුරන්න පුළුවන්. අපේ සිංහලේ තියෙන්නේ අහානහිය පානාණ්ඩ හැරෙන්න දැනේ. ගසක කපුම ගස මුල පෑදුමෙන් දැනේ. මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. අමුතු බද්දීම අතැල්ලුමින් දැනේ. යෝගාවචරය වැඩ කරන්නේ නැවතිල්ලන යෝගාචර වැඩ කරන සතියෙන් නම් යෝගාචර කරන වැඩේ සද්ද අඩුවෙන් නම් ඒ කියන්නේ හොඳටම සතිය පිටවන්න උත්සාහ කරන කෙනෙක්. එතකොට ළඟ ඉන්න අයට සතිය පිටවන්න ලේසි. යම් වෙලාවක බලන්න සද්ද අඩුවෙන් කටයුතු කරන්න උත්සාහ කරනකොට ලේසිම වැඩේ තමයි තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න ඕනේ. දත් මදිනකොට බලන්න ඔච්චර ශබ්ද කරන්න ඕනේද? එහෙම නැත්නම් දොරක් වහනකොට බලන්න ඔක ඊට ඊට ශබ්ද අඩුවෙන් කරන්න බැරිද? එහෙම නැත්නම් පිඟානක් කොප්පයක් හොදනකොට ඔච්චර ශබ්ද අඩුවෙන් කරන්න බැරිද කියලා බැලුවොත් මේ උපාදේ තබ්බේතු ධර්ම දන්න කෙනා සතදාභ්‍යාසයේ තියෙන කෙනාට තේරෙනවා මේක විතර නෙමෙයි මීටත් අඩුවෙන් කරන්න පුළුවන් කියලා. එතකොට බලන්න සතිය පිහිට නැහැ. Taman බෙන්දට වැඩිය දොර දඩාස් කාලා වහන වෙනුවට ඒ දොර හිමීට වහන්න උත්සාහ කෙරුවොත් ඒ පුරාවටම සතිය. ඒ බුරුම ගිය වෙලාවේදී මට මතකයි මේ සංඝයා වහන්සේලා අපි පින්නපාතයන් ඉස්සර වෙච්චාම පොලිම ගහලා උඟක් වෙලා ගන්නවා. ඔක්කොමලා පිළියෙල කරනවා gediy ගහලා තියෙන අපි යන්න ඕන පෙළියට කියලා. එතන ඉතින් වියට්නාම් හාමුදුරුවෝ කුඩයක් අරගෙන ඔක්කොගේම අවධානය යන කුඩේ අකු දිග යන හැටි පෙන්නවා. බොත්තම දඩපුවාම කුඩේ බක් කාලා දිගෑරෙනවනේ දැන් තියෙන කුඩ. යාළුවෝ එහෙම කරන්න එපා. කුඩේ මිටින් හයියෙන් අල්ලන බොත්තම තද කරලා මේක හිමීට දිගාරින්නේ කිව්වා. එතකොට කුඩේ කැඩෙන්නේ නැහැ. කුඩේ බක් කාලා දිගෑරෙන්නේත් නැහැ. ඉතින් මෙතන ඉන්නේ ඔක්කොමලා කුඩ කුඩේ කුඩු වෙනකම් වැඩ කරපු කද්ද ඉතින් උණ්ඩ කියලා දෙන්න ඕනේ භාවනා කරනවා කියලා විපස්සනා භාවනා මැදයන් කුඩයක් කරින්නේ හැටි දැන් කීර දෙන හැමදෙරෝ බාලයි අපි ඔක්කොම වැඩි බාඩුයි. පස්සේ මම මීට කතා කරලා ඇහුවා හරි හොඳයි මයිත් එක මොකද මේ ලංකාවට එන්න සාසික අවශ්‍යතාවයක් තියෙන නිසා මාවත් සැලකුවා මට ඇත්තටම. මම ඔබ වහන්සේ මගේ පුංචි දේවල් කියනකොට වෙහෙස දැනෙන්නේ නැද්ද කියලා. දැන් මේ විශාල පිටරටින් ආපු ජාත්‍යන්තර යෝගීන්ට කියනවා කුඩයක් දි ගන්න ඇති. ඒක ඇත්ත තමයි. මේ එක්කෙනෙක්වත් භාවනාවට ඉපදිච්ච අය නෙවෙයි. මේගොල්ලෝ ආව කුඩේ ගත්ත බක්කලට අද කරුවා පුඩේ දිගහැරිය ගියා. මම කොයි වෙලාවකරි මෙහෙම කියලා දුන්නාට පස්සේ මං ඉස්සෙල්ලා දකින්නයි කිව්වා ඒ කට්ටිය එක පාට එහෙම කරනවා. කියලා දුන්නාට පස්සේ බහුවෙන්ද එක්කෙනෙක් හරි අර විදිහට වැඩ කරනවා දකින්නට මට විශේෂ පිනක් සිද්ධ වෙනවා කිව්වා. මට පේනවායි කිව්වා 130ක් 40ක්. කියපු දවසේ බහුවෙන්ද අඩු ගානේ මේ වැඩේ උත්සාහ කරලා බලනවා. ඒ කරන හැම තැනකදීම සතිය පිටනවනේ. පාට බොත්තම තද කරනකොට භක් ගන්නකොටට වැඩිය. අර හිමීර දිගානකොට මේ ගෞරවයක් නේ අපි කරන්නේ. අපි මේ ශික්ෂාගරුත්වයක් නේ කරන්නේ. ඒ කටහිට නැවතිල්ල කරනවා. සතියෙන් කරනවා. එහෙන සද්දෙට අහුම්කම් දීගෙන කරනවා. මට හිත මට පොරොන්දු වෙන්න පුළුවන්. කවදා හෝ Taman කරන සද්දේ Tamange පිට වෙන සද්දේට අහුම්කම් දෙන්න පටන් ගත්ත දවසේ පස්සේ ඉඳලා තමයි අපිට විවේකයේ නැත්තම් ඔය නිස්සද්ද භාවය ලැබෙන්නේ. අපි මේ ලෝකයට කච කච කරලා නිතරම කතා කර කර සද්ද දූෂණය කර කර අපිට අපේක්ෂා කරන්න බෑ ලෝකයෙන් අපිට විවේකය ලැබෙයි කියලා. මොකද අපි රැස් කරන අකුසල් තියෙනවා අපි රැස් පරිසම් දෙන්න බෑ. කවදා හෝ Taman තීන්දුව කෙරුවොත් මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන වැඩවල මට කොච්චරක් සද්ද දූෂණය නොකර නැත්තම් අඩුවෙන් කච කච නැතුව ෂටපට නැතුව වැඩ කරන්න ඉගෙන ගත්තොත් බලහින්න කරනට සාන්තයි. ඒ වගේම තමන්ට සත්‍ය පිටන ගතිය වැඩි. ඒ නිසා ශබ්ද පිළිබඳව කතා කරන්න ගියාම මේක මිනිස්සුන්ට සම්බන්ධ වෙන්නේ කනටයි කටටයි. කටට සම්බන්ධ වෙන කතාවලට අපි කියන්නේ වාක් කර්ම කියලා. වචනේ සිදුවෙන දේවල්. ඒක නිසා අද වගේ පරිසරයක් ගත්තොත් වැඩියෙන්ම පිරිසක් අපායට යන්නේ කාය කර්ම වර්ධගෙන නෙවෙයි. සතුන් මරලා හොරකම් කරලා කාමීත්‍යාචාරය කරලා නෙවෙයි බොරු කියලයි, කේලම් කියලයි, හිස්සචන කතා කරලයි, පරිසචන කතා කරලයි. අකුසල හතරක් සිද්ධ වෙනවා. සතුන් මරනකොට නම් සත්තු ගාණෙන් දන්නවා අකුසලේ. මම පචකෙලින්න ගියාම පැය ගාණෙන් කියන්නේ වෙන්නේ ටොං ගාණෙන් කියන්නේ වෙන්නේ සම්පප්පලාව කතා කරන්න කියන්නේ. කවුරුවක්වත් හිතන්නේ සතෙක් මරන අකුසලයක් සිද්ධ වෙනවා කියලා සම්පප්පලාපේ. සතෙක් මරනකොට නම් කය මිරිකාගෙන බෙල්ල කපාගෙන දඟලනකොට මහ විශාල අකුසල කර්මයක් ටොංගාන පේනවනේ. මේ හිස්සජන කතා කිරීමෙන් කර්මපත අපාගාමි අකුසල සිද්ධ වෙන්නේ. සමාජයක ඉන්නකොට කොච්චර වල්පල් කතා කරනවද කියලා බලන්න. මොකද සමාජය කියනකොට කතා නොකරොත් ඒ සමාජයේ හිතන්නේ මේ බම්මනේ එහෙම නැත්නම් නෝන්ජලේ ඒ නිසා සෙනගක් එක්ක ඉඳීමම අපායක්. සෙනගක් එක්ක ඉඳීමම අපායක් මොකද ආමන්ත්‍රණා හොති සහාය මැජේ ගමනේ තානේ නිසින්නේ අනබිජිතං සේරිතං පෙක්කමානෝ ඒකෝචරේකග්ග විශාන කප්පෝ ආමන්ත්‍රණා හෝති සහාය මංජ අපි වෙනකක් එක්ක හිටියොත් එක එකන ආමන්ත්‍රණය කරනවා. වරෙන් මචං ආමුදේ නාණ්ඩ යන්. හා හොඳයි යන්. ඔන්න ආමන්ත්‍රණය. මොන ඒ ආමන්ත්‍රණ ගැන කියනකොට දුක හිතෙන සරුවචනාංශය කියනවා පිරිසක් එක්ක හිටියොත් හැම වෙලාවෙම එක එකන එක එක දේවල් යෝජනා කරනවා. මේ භාවනා කරගෙන ඉන්නකොටත් කියන මේ කෑම කන්න වෙලාව හරියක්. පිටසතු කරලා කියනවා. ඒ ධර්මතම මේ යුතුයකම් ඉෂ්ට කරනවා ඒගොල්ලෝ. ගමනේ නිසින්නේ ථානේ නිපජ්ජාය. ඉඳගෙන ඉන්න කොටත් කතා කරනවලු. නිදාගෙන ඉන්න කොටත් කතා කරනවලු. ඇවිදින කොටත් කතා කරනවා. හිටගෙන ඉන්න කොටත් කතා කරනවා. අපි කොච්චර පව් කරලා තියනවද කියලා හිතන්න අපිට මේ ලැබිච්ච විවේකයේ දෙන්නේ නැතුව අපිට කවුරු හරි ඇවිල්ලා එහෙම ආමන්ත්‍රණය කරනවා නම් ඒ කෙනාගේම දෝෂ විතරක් නෙවෙයි අපිත් මේ කරපු අකුසල කර්මය. ඒක නිසා අනබිජ්ජිතං තනේ මේ මිනිහට නෑ බෑ කියන්න නොවේවා. අනබිජ්ජිතං. ඡේදිතං මගේ ස්වෛරී භාවේ වේවා. පෙක්ඛමානෝ අපේක්ෂා කරන්නේ කංග වේනගේ තනි අඟ වගේ එකලා වෙන්නේ කියලා කියනවා. ඒකෝචරේ කග්ග විසාන කප්පෝ ඒ සූත්‍රයේ තියෙන ගාථා 38ක් එක ගාතාවක් තමයි මේ සෙනගක් එක්ක හිටියොත් මේ ශබ්ද කරදරේ ඒ මොකද අපිටත් බයසෙනගක් ඉන්නකොට කාට හරි ආමන්ත්‍රණය නොකර නිකන් ඉන්න. ඒක හිරුවේ නැත්තම් නිකන් පාළුයි පාළුයි ආයි. ඉතින් ඒක නිසා අපිට තනියම ඉන්නවා කියලා හිතන ගහක් කැලයක් මැද ගිහිල්ලා ගස් කොළන් වලට කතා කරලා උන් වරෙන් මචං කිව්වම good morning කිව්වම ගස් වල පිට එන්නේ නැහනේ good morning කියන්නේ. happy new year කියන්න යන්නෙත් නැහනේ. happy birthday කියන්න යන්නෙත් නැහැ මොකද ගස් කොළන් කතා කරන්නේ නැහනේ. මේක තමයි හොඳම දැනුම. අපිට වෙලා තියෙන්නේ ජලයේ ඉන්නවයි කියන එක වනචර වැඩක්. ගමේ නගරේ ඉන්න එක බොහොම ශිෂ්ටාචාර වැඩක්. ඉතින් ගිහිලා කතා කරන ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙතන සද්දයක් ඇහුණාට පස්සේ ඒ සද්දේ මනාපමනාව තේරුම් අරගෙන අපි හිත පිහිටුවා ගත යුතු දේ පැත්තක තියේදී උපේක්ෂා කළ යුතු පැත්තක තියේදී අපි අර සද්දේට සාදර වීම නිසා තමයි අපි රූප ශබ්ද වාහිනී යන්ත්‍ර ගෙදගෙන කියන්නේ. බයිසිකලෙක පදිනකොටත් කනේ ගහගෙන ඉන්නේ කාර් එක drive කරනකොටත් කණේ ගහගෙන ඉන්නේ. බෑගදී හොඳ නෑම්බියෝ දෙන්නේ කෝච්චියට යට වුණා. මේ කෝච්චිය මේ ළඟ එනවා. ඇහෙන්නේ නෑ. කණේ ගහගෙන බර්ත්ඩේ පාටියට යන ගමන් එතනම මල. ඉතින් මේ සද්දවලත් එක්ක නටන්න නැටිල්ල අද තියෙන එකත් එක්ක බලනකොට සද්දං සුත්තා සති මුට්ටා බේ නිමිත්තම් මනසිකරතු වෙනුවට නසෝ රජ්‍යතු රූපේසු රූපං සූපං සද්දං සුත්තා පතිස්තෝ කියලා සද්ද ඇහෙනකොටම තමයි බඩමින් හිටපු අරමුණට නැවත හිත ගැනීමයි මට කරන්න තියෙන්නේ අමාරුයි සද්ද නැති වෙලා වගේ නෙමෙයි අමාරුයි මොකද උත්සාහ කරොත් මේක හරියන බව දන්න නිසා මාළුක්‍ය පුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා යම් වෙලාවක නසෝ රජ්‍යතු රූපේසු සද්දේසු කියලා සද්දයන් අභිනම්පණය නොකර සද්දේ දැනගන්න ඕන රූපයක් නෙමෙයි කියලා. වේදනාවක් නෙමෙයි කියලා. හිතවිල්ලක් නෙමෙයි සද්දයක්මයි. ඒ සද්දේ දන්නවා අමනාපෙත් පහළ වෙලා. සද්දෙත් ඇහුණ අමනාපෙත් පහළ හැබැයි Taman හිත ගන්න දන්නෝ නම් අරමුණට ඒකේ නා මේ මේ කීයතිනෝ පචියති අබෝ කරන්නේ හලන්න පටන් ගන්නවා මට දක්ෂ උපදාගති ධර්ම තියෙනවනම් මෙවැනි අනතුරුදායක තැනදීත් වඩන ලද සති සම්පජාන්නේ වඩන ලද අජ්ජත් ගෝචර අරමුණට හිත දාපු ගමන් බෝ වෙන්නේ අකුසල් නෙවෙයි කුසලයක් ඇති වෙනවා. මම කවදාහකවත් නොදන්න විදිහට අමලියකදී කරදරයකදී මූල කර්මත්තානේ සරණ යන හැටි සතිය සරණ හැටි යන හැටි දැනගත්තට පස්සේ එයාට තේරෙන්න වෙලා තියෙනවා මෙන්න මේ සතිය උත්කෘෂ්ඨ ඵලයක් නේ. මගේ සත්‍ය පිහිටියත් මේකයි කියලා දාන්න ඒක කෙරුවා. ඒක කරන්නේ මේ සද්දක කරදර තියෙද්දි ඒවන් අපචිනතෝ දුක්ඛං එන්න තියෙන දුක් රාශියක් අයින් කරනවා සම්තිකේ නිබ්බාණං උච්චති යනිවනට බොහෝම කිට්ටුයි කියලා. එනිසා විතර තමයි භාවනා ජීවනය නැද්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ භාවනා අරමුණේ ඉන්නකොට සද්දයක් එනකොට මම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අර පිටින් ආපු සද්දෙත් එක්ක රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ වරපල කියන රණ්ඩු කරනවාද? නැත්නම් මේ ඔක්කොම අල්ලපනල්ලේ පුළු පුළුවන් ප්‍රමාණය. තමන්ගේ මූල කර්මස්ථානට එන්න පුළුවන් හැකියාව තියෙනවද කියලා බැලුවොත් ඕනෙම කෙනෙකුට දිගටම බැරි වුණාට වරින් වර හෝ අරමුණට එන්න පුළුවන්. අන්න ඒ අරමුණට එන්න පුළුවන්කම තිරිසනෙකුට නැහැ. මනුස්සයන්ට පමණයි තියෙන්නේ. මේ නන්නපාර අරමුණු තියේදී සද්ද ඇහෙද්දී සද්දෙට හිත පිට ගිහිලා තියේදී ඒ බව දැනගෙන මම ඉන්නේ අනතුරුදායක තැනක මම ගෝචර රාජ්‍යත්වයට යන්න ඕන මම අප්පගේ බූදලිය තියෙන තැනට යන්න ඕන ආරක්ෂා තැනට යන්න ඕන කියන කමේ දැනුම මේ පොදවාගත යුතු දැනුම ඇත්තටම උපදවලා තියෙන්නේ අපි. මනුස්සකමත් එක්ක හම්බ වෙනවා. ඒක කවදා හරි ක්‍රියාවත්ව කරලා බලනකොට පේනවා ඉදා සරුවත් chance අවුරුදු 2600 කට ඉස්සෙල්ලා මේක දේශනා කරාට අදත් කහ කෑල දෙකට කැඩුවා වගේ අපිට අත්දකින්න පුළුවන්. මේ සාරිපුත්‍ර සාන්ත අපිට දෙන දෙයක් නෙමෙයි මතක් කරලා දෙනවා උඹලගේ හිතේ තියෙන හැකියාවක් මේ සද්දත් ඇහුණට වේදනත් වින්දට අවශ්‍ය නම් ඒ සද්ද වේදනා හරහා විනිවිදලා තමන්ගේ මූල කර්මස්ථානට එන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න ඒක දැකපු දවසේ තේරෙනවා බුදුරජාණන් වහන්සේ පොකුරු ඇස්ස කියලා එකක් වැස්සවලු කිඹුල්ලත් පුරුදේ කැමැතියට තෙමෙන්න පුළුවන්ලු කැමැතියට නොතෙමෙන්න පුළුවන්. අදිෂ්ඨාන කරපුවාම තෙමෙනවා. අදිෂ්ඨාන කරපුවාම තෙමෙන්නේ. ඒ වගේ සද්ද ආපුවාම කැමැති නම් සද්ද වල අහන්න පුළුවන්. කැමැති නම් මූල කර්මස්ථානෙ ඉන්න පුළුවන්. ඒක තමයි අපි උපදවා ගන්න. ඒක තමයි මේ භාවිතා කරන්නේ. එතකොට මූල කර්මස්ථානේ ඉන්න තාක්කල් සද්දෙට අපි දාන්නේ බීරි කණක්. දන්නවා මගේ මේ බාධා වෙන්නේ සද්දකින් කියලා රූපයක් නෙවෙයි කියලා දන්නවා. මට තියෙන්නේ නොමනා ගතියක් තියෙනමුත් මම මේ මූල කර්මස්ථානේ තියෙනවානේ. ඒක සම්මයනවා. මූල කර්මස්ථානේ ඉන්නකොට සද්දෙත් නැහැ. සද්දෙත් ඉන්න පුළුවන් ඕනනම්. මම දැන් ඉඳීවිත් මෙතන සද්දේ ඉන්නවා උපේක්ෂායි. සද්දේ ඇහුනට බීරියලියක් වගේ. මේ දෙක අරමුණේ ඉන්නවනම් අරමුණේ ඉන්න සද්දේ ඉන්නවනම් සද්දේ ඉන්න අරමුණේ ඉන්නවනම් බීරි කණක් සද්දේ ඉන්නවනම් උපේක්ෂාවක් මෙන්න මේ දේ කරන්න ගියාට පස්සේ අපි හරියට තමන් වෙත පැමිණෙන ඕනෙම දුකක් සැපක් මොන දේ වුණත් ඒවා මේ සති සම්පජඤ්ඤයට දැම්මට පස්සේ ඒක දැපෙන දමාගත්ත මීහරකෙක් වාගේ කීකරු කරගත්ත අලියෙක් වාගේ හොඳට කීකරු කරගත්ත අශ්වයෙක් වාගේ තමන්ට වැඩ ගන්න පුළුවන්. එතකොට දැනෙන ලොකු සතුටක්. කවුරු මොන විදියෙන් අපිට ආයුධ වලින් දමලා ගැහුවත් වදින්නේ නැහැ. වදින්නේ හිතේ ද්වේෂය තියෙනවා නම් විතරයි. වදින්නේ හිතේ ආශාව තියෙනවා නම් විතරයි. සිංහ බහව ගිහිල්ලා සිංහයාට ඊතල විදිනවා. මොකද සිංහයා ළඟට යන්න බෑ සිංහයා දන්නවා සිංහ බාහුව දන්නවා මේ මගේ තාත්තා කියලා බය නැතුව යනවා සිංහයා හිතන්නේ සිංහ බාහුව දැකලා මගේ පුතා මාව ළඟට එන්න හදනවා ඒ නිසා ඊතලේ විද්දට වදින්නේ නැහැ පළවෙනි ඊතලේ වදින්නේ නැහැ දෙවෙනි ඊතලේ වදින්නේ හොඳටම තියන්නේ රත් කිහිල්ලටමයි වදින්නේ නැහැ. තුන්වෙනි සැරේ සිංහයාට කේන්ති නැකො මේක සෙල්ලම් කරන්නවත් දෙන්න ඕනේ මේ කඩවල කියලා තද වෙච්චි ගමන් වදිනවා. මේ ජන කතාවක් මම මේ කියන්නේ. කේන්ති යන්නේ නැති තාක්කල් කදාකත් මොනම දෙයකින්වත් ਸਰවඥන්සේ සඳහන් කළ තියෙනවා මේ වගේ භාවිත උපදවාගත යුතු ධර්ම තියෙන භාවිත මනසක් ඇති කෙනෙකුට කවුරු හරි හිරියර කරන්න හිතනවනම් එයා මේ අයිය හුදට කැපෙන කඩුවක් දෙකට නවන්න හදනවා වගේ Tamange මත කපා ගන්නවා කියන්නේ. අපිට වදින්නේ කඩුපාර අපි ළඟ ද්වේෂය තියෙනවා. අපි ළඟ මනාපය තියෙනවා. ඒ නිසා උපදවාගත් ධර්ම උපදවාගත්තට පස්සේ ඒ පොකුරු ඇසකට අහුවෙච්ච කෙනෙක් වගේ කැමති නම් සද්ධාහනෝ කැමති නම් මූල කර්මස්ථානේ ඉන්නවා. එතකොට එයාට හම්බ වෙනවා 이르දයක්. ඒකට විකුර්ණයක් සාරයත් 이르දිය කියලා කියනවා. සම්මනාප වුණාම මනාප විදිහට ගන්නවා. අමනාප වුණාම අමනාප විදිහට ගන්නවා. මනාපමනාප දෙකම නැති වුණාම ගන්නවා. සද්දෙන් තමයි සම්පූර්ණ වියක්තයි. සම්තුන වියුක්තයි. ඕනනම් අරමුණේ ඉන්න පුළුවන්. ආ නිතෙන්දී දවසේ පේනවා අපි මේ නිවන කියන්නේ මෙන්න මේකට කියලා. මේ මාළික ප්‍රතිසංශය මේක කෙලිම කියනවා ඒවන් අපචිනතෝ දුක්ඛ නිබ්බාණං සම්ති උච්චති නිබ්බාණං සම්ති මේක තමයි නිවන කියන්නේ. එහෙම නැති කෙනා මේ සද්දවල જાතිය හොයනවා, වර්ගය හොයනවා, ආත්මය හොයනවා, මම හොයනවා. ඒ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ අර උපදවාගතේ ධර්ම නැතිකම නිසා. ඒක උපදීන් හම්බ වෙන එකක් නෙවෙයි. අපි මේ ලැබෙන කරදරවලදී, ලැබෙන බාධාවලදී, ලැබෙන ඉරියරවලදී ටික ටික ටික ටික හරි කමන්නේ අර උපයා ගන්නලද සතියත්, උපයා ගන්නද මූල කර්මස්ථානයත්, උපයා ගන්නලද සම්පජඤ්ඤයත් යොදවලා අර පැත්තට හිත යනකොට පඬු සරුවලට යන වෙනකොට මේක යොදන්න හිතුවා ගත්තොත් ඕනම කෙනෙකුට 100ක් සතුට වෙන්න පුළුවන් උත්තර විතරයි මේකේ හම්බෙන්නේ. හැබැයි ඒක මේ ආධුනික යෝගාවචර කරන්න බෑ. පිටොන්ලා දහතියක් තියෙන්න ඕනේ. ඒ වගේම ඊට ඉස්සෙල්ලා සද්ද ඇවිල්ලා කේන්ති ගිහිල්ලා නරක අත්දැකීමක් තියෙන්න ඕනේ. දැන් කමඨාන සුද්ධ වෙන්නත් ඕනේ. සුද්ධ වුණාට පස්සේ ආ සද්ද එනකම් බලා ඉන්නවා මට පුළුවන්ද? අරමුණේ පිහිටපතලා සතිය පිහිටපතලා සම්පජඤ්ඤය පිහිටපතලා මේ සද්දෙට පුරුට්ටු වෙන්නේ නැතුව යන්න පුළුවන් ගමන යන්න පටන් අරගත්තට පස්සේ ඒ කෙනා ගිය පාරේ උලඟක්වත් අල්ලන්න හම්බෙන්නේ කාටවත්. කාටවත් මොනවද උනේ කියලා හිතා ගන්න හම්බෙන්නේ. අන්න ඒ විදිහට මායя රවට්ටලා යන ගමනක් මිසක් සද්ද නැති ලෝකයක් හෝ බලාපොරොත්තු වෙනවනම් එහෙනම් ඒගොල්ලෝ හිතාවි මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආපුවම නම් සද්ද නැති ලෝකයක් එයි. එහෙම නැත්නම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ අත දිග ඇරලා අපට මේ උපදවාගත්තේ ධර්ම උපදවලා දෙයි කියලා. ඉතින් හිතනවා නම් කමන්නේ අප්පා ඒක හරි හිතලා හොඳට රැට නිදා කාලා බුදිය ගන්න. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ කරනවා නම් වැඩේ තමන් කරන්න ඕනේ. කවටොක්කත් කරලා දෙන්න බෑ. ඒ නිසා කිරු දිනාට ඒ කරගෙන යන වැඩ අනුව හදාගත්ත මේ උපකරණ ආයුධ අනුව ඒ වගේ බාධාවක් මතුවෙච්ච වෙලාවක ඒක පිළිබඳ රොස්පරස් කරන වෙනුවට කොච්චර ඉක්මනට තමන්ගේ මූල කර්මස්ථානයේ සතියේ සම්පජඤ්ඤයට පැමිණීමට හැකි වේදයි කියන මේ උපදවාගත යුතු ධර්ම උපදවා ගැනීමට අද දවසේ ධර්මයක් ධර්මදේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්මදේශනාව මෙතෙන් නැත කරනවා ශිළු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා